අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලොම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත්ලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අයං සමාධි සන්තෝ පනීතෝ පටිපස්සද්ද ලද්දෝ ඒකෝදි භාවාදිගතෝ න සංකයි සංඛාර නිග්ගය වාරිතෝ තාවෝති පච්චත්තං චේව ඥානං උපජ්ජති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ ධර්ම දේශනාදී මතක් කරගත්ත ඒ සුවිශේෂ සමාධිය පිළිබඳව තවත් විස්තර ටිකක් ඉගෙන ගන්නයි ඊයේ ඉදිරිපත් කරපු පාඩේම අද ඉස්සරහින් තියාගත්තේ ඒ සුවිශේෂ සමාධිය සර්වචන්නාංශේ විස්තර කරනකොටත් අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විස්තර කරනකොටත් ඒකේ තියෙන බරපතලකම මුදුවට පැහැදිලි වෙන විදිහට තමයි විස්තර කරන්නේ. ඒක සරුවච්චන් වහන්සේ නමකට විතරයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි සරුවච්චන් වහන්සේ නමකට විතරයි මේක තව කෙනෙකුට කියලා දීමෙන් වටිනකමක් තියෙයි කියලා හිතෙන්නේවත්. ඒ තරමටම මේ සමාජය හිතා ගන්න බැරි જાති සමාජයක්. එහෙම නැත්නම් ඒක කියලා දෙන්න පුදුමාකාර කරුණාවක් අවශ්‍යයි. ප්‍රඥාව තව කෙනෙකුට තිබුණත් ෂට ප්‍රඥාවට පිටලා තියෙන්නේ. මේ වගේ දේවල් තේරුම් ගන්න මට්ටමට නැහැ. මොකද මේ තේරුම ගඟ දිගේ ඉහළට පීනන තේරුම. ඔක්කොම ලෙන්නේ ගඟ දිගේ පහට ගහගෙන යන ලෝකෙක. ඒ නිසා අපි අර මෙතෙන්ට එනකන් ආධ්‍යාත්මික ගමනේ වර්තමානයේත් අනාගතයේ සැපදෙන සමාධියක් ගැන අපි කතා කරා. ඒ කියන්නේ පිං දහං කියන ඒවා. ඒකට අපි එලෝ මෙලෝ දෙකටම සැපගෙන දෙන අනු සාක්ෂි කරගෙන කාට හරි යමක් දීලා ආමිෂයක් දීලා එතන තව කෙනෙකුට උදව්වක් කරලා තව කෙනෙක් සාක්ෂි කරගෙන කරන සමාධියේ වර්තමානයේ සැපයක් තියෙනවා. තමන් උදව් කරන කෙනාට උදව් ලැබෙනවා දකින්නකොට. ඒ වගේ මේකේ කර්ම විපාක නැත්නම් ආනිසංස ලැබෙනකොට සැපයක් තියෙනවා. ඒක ශිෂ්ට ශිෂ්ටත්වය කියලා කියන්නේ ශිෂ්ටාචාරය කියලා කියන්නේ ඕකට තමයි. ඉතින් ඒ වැඩේ දන්න කෙනාට අපි මොන ආගමේ වුණත් ශිෂ්ට මිනිසෙක් කියලා කියනවා. එහෙම නැතුව වර්තමානයේ දුක් විඳින්න අතීතයටත් අනාගත අනාගතයටත් දුක් විඳින ජාති කොටසක් ඉන්නවා. ඒ අශිෂ්ට කියනවා, ම්ලේච්ඡ කියලා කියනවා, වැද්දෝ කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ යත්තන්ට ඇත්තකම පේන්නේ නැහැ කියලා. වර්තමානයේ දුක විඳින්නේ කිසිම විදියකට ගයක් තොරක් නැහැ, කෑමක් වීමක් නැහැ, ඇඳුමක් පැළඳුමක් නැහැ. ඒ දුක විඳගෙන ජීවත් වෙනවා ආධ්‍යාත්මිකුත් නැහැ. ඉතින් ඒකකොට ඒ නිග්‍රහ කරන්න කියනවා නෙමෙයි ආදිවාසීන්ට. නමුත් හිතන්නේ වර්තමාන සැපයක් ගැන ඒගොල්ලන්ට කල්පනා ශක්තියකුත් නැහැ. මතු මතේ සැපකුත් නැහැ. ඒකකොට අන්ධ පුද්ගලයයි කියලා කියනවා. යම් කිසි කෙනෙක් මෙලෝ වශයෙන් සැප විඳිනවා. නමුත් අනාගතයේ දුක් විඳින්න වෙන දේවල්. ඇබ්බැහියට ලක් වෙලා, දුර්තෝල්ට ලක් වෙලා, අනුන්ට කරදර කරමින්, පස්පව් දසකුසල් කරමින් ජීවත් වෙනවා. හැබැයි ඒ කෙනා අර ම්ලේච්ඡන් එක සංසන්දනය කළ බලනකොට වර්තමාන වශයෙන් පිළිවෙලට ජීවත් වෙනවා. සතුට හොයනවා, ඉඳුරංගේ සැප හොයනවා. එයත්න්ට එක ස්පොට් එකයි කියලා දරුවත්න්සේ සඳහන් කළා. එයාට අනාගතේ පේන්නේ වර්තමානයේ සැප විඳීම තමයි යාගේ ප්‍රධාන කාරණාව. මේ අද තියෙන සමාජයේ එහෙම කැස්පොට්ට සමාජයක් තියෙන සමාජයක් තියෙන. ඒ සමාජයේ තියෙන ලක්ෂණය තමයි බයලජ්‍ය දෙක ඉච්චර ගණන් ගන්නෑ. ලැජ්ජ බය නෑ. ඒ නිසා බොහොම ඉක්මනට සමාජයේ ඉදිරියට ගිහිල්ලා ප්‍රසිද්ධියේ මේ සැප විඳිනවා සම්බාධන පවත්නවා සංගීත සම්දර්ශන පවත්නවා ණය වෙලා හරි සැප විඳිනවා හැබැයි ඒත්තු ගන්නන්න බෑ යත්තන්ට ඔය කරන දේ නිසා අකුසල් සිද්ධ වෙනවා ඉස්සරහට එන પરම්පරා නොමග යනවා පරිසර දූෂණය වෙනවා පෘථිවි ගෝලයටත් වෙනවා හිත දූෂණය වෙනවා ඉස්සරහට අමාරු වෙනවා කියලා කොහොමඩක්වත් කියන්න බෑ එතකොට ඒගොල්ලෝ ඒකට හිතන්නේ සමාජශීලී නැති දියුණු නැති කට්ටියක් කියලා ඒක අද බටහිරට ගියාම හොඳට පේනවා ඒගොල්ලෝ අපටත් සැප විදිහට කියලා දෙනවා නමුත් ඒගොල්ලෝ කැමති නෑ මේකේ පසු ප්‍රතිඵලයක් කියේ කියලා හිතලා ඒක මේ බටහිර අද තියෙන එකක් නෙවෙයි. ඒක ඉදා ඉඳලම තිබුණ දෙයක්. ශ්‍රී ලංකත්තා ගෘතම්පි වේත් ණය වෙලා හරි ගිතෙල් බීපල්ලා නැත්නම් හොඳම ආහාර ගන්නilla ගෙවන්න වෙන්නේ ඔබට නෙවෙයි. ඊට පස්සේ භස්ම භූතස්මි ලෝකස්මි පුනරාගමන කෘතක්. මේ භස්ම භූත වූ මේ ලෝකය දිර්ලා ගියාට පස්සේ පොළොවට පස්සුනාට පස්සේ ආය පෙර ආපසු ගමනක් කොහෙද? ඒව බොරු කතා. ඉන්න ටිකේ නැවගුණත් බෑන්චුම් කපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා. ඉතින් ඒක තමයි භෞතිකවාදී කියලා කියන්නේ. ඒක අදත් යහතින් ජීවත් වෙන අර්ථයක්. ඒක බුදුරජාණන්සේ වැද්දම් එක සලකනකොට පේනවා ඒක ඇහක් පේනවා කියලා යාට. මේ වර්තමානයේ සැප විඳීම සඳහා ජීවිතේ ජීවත් කරනවා. ඉස්සරහ ගැන කල්පනා කරන්න අඩුම ගානේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කළ කළ දේ ඵල ඵල දේ කියලා හොඳ දේ කෙරුවත් හොඳ ප්‍රතිඵල එනවා, පරදේ කෙර නරක දේ කෙරුවත් නරක ප්‍රතිඵල එනවා කියලා කියන්න කැමති නෑ. එතකොට ඒ වගේ මත තියෙන කෙනෙකුට දේව නිර්මාණවාදයට හොඳට බැහැයක් එනවා. කර්මේ සහ කර්ම ශක්තිය පිළිගන්න මම කළ දෙයි මට එන්නේ මමයි අනාගතය දැන් සකස් කරන්න කියන එක එයා පිළිගන්න ගන්නවා. එයා කියනවා ඒක නෑ ඒක දේව දිව්‍යන් වහන්සේගේ නිර්මාණයක් නැත්තම් සාපයක් හෝ අදිෂ්ඨානයක් මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් එහෙම නැත්නම් සර්ව සුභවාදී නිර්මාණයක් මේක. මට කියලා කරන දෙයක් නෑ. දෙයනාංශය අපිට කියලා තියෙන ඉන්නකන් සතුටින් ජීවත් වෙලයි කියලා. ඉතින් ඒක නිසා එවැනි කෙනෙකුට බයලජ්‍ය දෙක නැති සමාජයක් වෙනවා. ටික කාලයක් අල්ලලා යනවා. ඊට පස්සේ තුන්වෙනි જાතියක් ඉන්නවා. වර්තමානයේ සැප විඳිනවා. අනාගතයේ සැප විඳිනවා. ඒ ඇත්තෝ සදාචාරවාදී. එවැන්ගේම බයලජ්‍ය තියෙනවා. දරුවන් ඉදිරියට නරක වැඩ කරන්නේ නැහැ. ශිෂ්‍යයන් ඉදිරියට නරක වැඩ කරන්නේ මුල් කාලේ ඒ ඇත්තන් කියුණත් මුල් කාලේ ළමා කාලේ ওই මොනවාක්වත් ඇත්තේ නැහැ. බොහොම දැපසේ ජීවත් වෙනවා. ලිංගික පරිණතයට ආවට පස්සේ දූ දරුවන් වුණාට පස්සේ අර දූ දරුවන් ඉදිරිපිට පෙන්කෙලින්ද බෑනේ. එතකොට ඒගොල්ලෝ බයලජ්‍යාව අරගන්න. බයලජ්‍යාව අරගෙන දරුවන් ඉදිරිපිට අර මේව කරන්න බෑ. නමුත් ඒගොල්ලොත් ගිහිල්ලා 50 60 පෙන්නට පස්සේ තේරක තේරුම් ගන්නවා දැන් මේ ඉන්න කට්ටිය ගැන මම කියන්නේ. ඔය කොච්චර ලස්සන දරුවෝ හැදුවත් දරුවෝ හරි ගියත් හොම්බෙන් තමයි යන්න වෙන්නේ. එතකොට මේ සදාචාරය හරියන්නේ ජීවිතයේ තියෙනවා සමාජයේ හොඳට ජීවත් වෙලා අනාගතේ තිබුණත් යථාර්ථයක් කියලා එකක් ආධ්‍යාත්මයක් කියලා එකක් එහෙම නැත්නම් අවබෝධ කළ යුත්තක් තියෙනවා සත්‍යයක් කියලා එකක් තියෙනවා මේ ඒ සත්‍යය හොඳ නරකට එහා පැත්තේ තියෙන්නේ කියලා. ඒක ටිකක් දිරව ගන්න අමාරු කතාවක්. ඒ නිසා ඒ ඇත්තෝ මේ හොඳ නරක ඉක්මවල සත්‍ය දිහාට ඉබිලා බලනවා. අර කෙලිසෙල්ලම් වයසේ ඉඳලා හොඳ නරක තේරුම් ගන්න වයසට එනකොට ඒ ඒ කෙලිසෙල්ලම් ගැති අතහැරලා මව්පියන් වශයෙන් ගුරුවරු වශයෙන් වැඩිහිටියන් වශයෙන් බයලජ්ජතික සම්බන්ධ කරගන්න පිරිසක් ප්‍රතිශතයේ වශයෙන් අඩුයි. එහෙම සම්බන්ධ කරගෙන ඉදිරියට යනකොට පේනවා දරුවොත් හරි රස්සාවකුත් තියෙන ඔක්කොමත් තියෙනවා නමුත් තාම අර තියෙන හිස් ගතිය අසහනය ආතතිය අර නැතිමිනිය වගේම පෙළෙන ගතිය දකින්නකොට පේනවා මේ හොඳ නරක තියාන ඔක්කොම වැඩ ටික කරන හිටියත් කොම්බේ විතරයි හිස් බවක් පේනවා එතකොට එයාට තේරුම් ගන්න වෙනවා මේ හොඳ නරක ඉක්මවා ගිය සත්‍යක් තියෙනවා කියලා ඒකට පෙළඹෙන ගාන ඉතාමත් සුළු පිරිසක්. ඒක අකමැත්තෙන් තමයි අර සෙල්ලම් වයසේ ඉඳලා හොඳනරක තේරුම් ගන්න වයසට යනකොට බෙලිකටු හැන්දට කොස්කටු කොස්කොල කොටට ඉතිං ආයිබෝවන් කියලා අපි අමාරුවෙන් තමයි අර සෙල්ලම් වයස අතාරින්නේ. ඇවිල්ලා මේ වැඩි හිටිය වුණාට පස්සේ ඉතින් දැන් ඉතින් එහෙම බෑනේ දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලානේ කියලා ඉතින් ඔන්න වෙන සෙල්ලමක් පටන් ගන්නවා. එසේ පවුල් ජීවිතේ සාර්ථක වෙන පිරිසට තියෙනවා ඒකෙමුත් මොකක්වත් හම් වෙන්නේ නැහැ. අසහනිය කාගෙත් පොදුයි. එතකොට යා ආධ්‍යාත්මයට හැරෙනවා කියන එක අපි මා අපේ පරිණාමයේ අනිවාර්ය අංගයක්. නමුත් උඟ දෙනෙක් එක්වර සෙල්ලම් වයස ගැන හිතන නැත්නම් මේ හරි හොඳ නරක දෙක තීරුම් ගන්න එක තමයි උපරිමය කියලා හිතනවා. සමහරට ඒකත් දෙයයන් වංශයට බාර දෙනවා. ඇතුලක් බලන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් සර්වචන් වහන්සේ අර සෙල්ලම් වයස කට්ටියට කතා කරන්නත් නෙවෙයි ලෝකේ ඉපදුනේ. සර්වචන්සේ මේ අනික් අය වගේ මේ හොඳ නරක කියලා දෙන්නත් නෙවෙයි ඉපදුනේ. හොඳ නරක කියන්න නොදෙනව නෙවෙයි. දීගනිකයි දිගටම තියෙන සීලakkhandකේ චූල සීල මජ්ක්‍ධිම සීල උපරිම සීල කියලා සීලය තමයි. හැබැයි පළවෙනිම සූත්‍රයේ සර්වචන්සේ දේශනා කරන බ්‍රහ්මජාල සූත්‍රයේ මං ආවේ උඹලට මේක කරපම් මේක නොකරපම් කියලා කේවලක් පිටිපස්සේ තියාගෙන ඉන්න සදාචාරවාදියෙක් වෙන්න නෙවෙයි. උඹලා නිවනට දක්කන හරක් බලන මිනිහෙකුත් නෙවෙයි. දක් වණ්ඩයි මං අය මොකද්ද දක්වන්නේ? මේ පැකිලා ඉන දික්ටි ජාලයෙන් බේරලා, බ්‍රහ්ම ජාලයෙන් බේරලා මේ ඔය හොඳ නරක කියලා කියන්නේ දික්තියක්. අර සදාචාරයක් නැති ලෝකෙට මේක හොඳයි. ඒත් මේකේ අනිෂ්ඨාවක් නැහැ. ඒක නිසා සරුවච්චන් වහන්සේගේ අදහස ගන්න නම් අපි හොඳ නරක ඉක්මල බලන්න ඕන. එළෝ මෙළෝ දෙකේ සැප දුන්නට ඒකවත් නැති කෙනාට වැඩි එක තියෙන කෙනා හොඳයි. නමුත් එතෙන් ගියාට පස්සේ එයාට සිද්ධ වෙනවා අර කියන නිර්ාමිෂ වූ ආර්ය වූ සැපේ විඳින්න. මොකද අර එළෝ මෙළෝ සැප දෙන ක්‍රියාකාරකම තියෙන ආමිෂයත් එක්ක. තව කෙනෙක් සම්බන්ධ වෙලා ඒ සැප විඳින්න තියෙන්නේ. ඊට පස්සේ සමාධි සුඛයක් ලැබුණොත් ආර්ය වූ නිර්ාමිෂ සුඛයක් එතකොට එයා තව කෙනෙක්ගේ සම්බන්ධයක් නැහැ. Tamanටම ඇතුළත පිරිච්ච ගතියක් එනවා. ඒ සමාධියේ ඉන්නකොට තේරෙනවා අර එලෝ මෙලෝ සැප විඳපු නැති පෙරපින් නැති කාටවත් ඒකට යන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒක පහත් කළ සලකන්න බෑ. හැබැයි පහත් කළ සැලකුවේ නැත්තම් ඒ කියන්නේ පෙරපින් කළ බව එලෝ මෙලෝ සැප කියන දෙන පිනේ දක්ෂ නොවිච්ච බව අගය කර කර ඉන්න කිව්වොත් එයා නිර්ආමිෂ සැපයට යන්නේ ඒකෙම අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා. ඒක දැකලා දැන් ඒකට මං අධි කුසලයට යන්න ඕනේ කියලා ගියොත් විතරක් අර පෙරපිනේ ආනිසංශයට හොඳ ලුණු මිරිස් කනමලයක් තියෙනවා නම් සත්පුරුෂය හම්බුණා නම් සද්ධර්ම ශ්‍රවණයක් සිද්ධ වුණා නම් හොඳ ප්‍රණීතියක් තියෙනවා අර පෙර පිනත් එකතු වෙලා මේ ධම්ම චක්‍රයක් අරගෙන පටන් ගන්නවා. සප්පුරුෂ සංසේවෝ පුබ්බේචකත පුඤ්ඤතා අත්ථ සම්මා පණිදි. එතකොට යාට ඒකේ සාර්ථකත්වය තමයි ආර්ය වූ නිර්ාමිෂ වූ සමාධියක් ලැබෙනවා. එතකොට එයා දන්නවා අර පෙර කළ පින නිසාත් මට ධන දාන්නේ බහභෝග සම්පත් ලැබෙනවා. නමුත් ඒකෙන් පරිබාහිරව මට පුළුවන් මේ නිර්ාමිෂ සමාධියක් වෙන්න. ඊට පස්සේ ඒ සමාධියේ දිනන අකාපුරුෂ සේවිතේ සමාධියක් සහ කාපුරුෂ සේවිත සමාධියක් සහ අකාපුරුෂ සේවිත සමාධියක්. ඒ සමාධියත් අර එලොමිලෝ සැපදෙන සමාධියට වැඩිය හොඳයි. නිරාමිෂ වූ ආර්ය සැපයටත් වැඩිය හොඳයි. හැබැයි තාම තණ්හාවට හේතු වෙන්න පුළුවන්, මාන්නයට හේතු වෙන්න පුළුවන්, ditthියට හේතු වෙන්න පුළුවන්. එතකොට එයා උත්සාහ කරනවා මේ සමාධිය තවදුරටත් මම කියාගන්න නැතුව මගේ කියාගන්න නැතුව මගේ ආත්මය කරගන්න නැතුව කටයුතු කරන්නේ. එතකොට එයා දන්න මේ සමාධිය පවා චිත්ත නියාමයක් ඕන කෙනෙක් මෙතෙන් આવොත් මේක ලැබෙනවා. මේක මගේ නෙවෙයි. ඒ පාරේ ගියොත් හම්බ වෙනවා. හැබැයි ඉතින් එනකන් ප්‍රයත්න කරන ස්වච්ඡන්දතාවය මගේ තමයි. ඒ ස්වච්ඡතාවය අවශ්‍යයි අපිට පින් කරන්න එළොමෙලෝ සැප ලබන්න. ඊට පස්සේ බණක් භාවනාවක් කරන්න විතක්ක ਵਿਚාර යොදවන්න, මානසික ආට හිත යොදවන්න මේ මම ඕනේ තමයි. නමුත් ඒ මමයා කවදාහකවත් සියදිවි නසා ගන්නෑ මරන්න ඕනේ. ඒ මරන්න ඒ මමයා කැමති වෙන්නේ නැහැ. එතනදී යෝගාවචරයට මේ මමේ කියා ගන්නා මගේ කියා ගන්නා මගේ ආත්මය කරගන්න හැම නැත්නම් ඒ චිත්තක්ෂණ තුන නැත්නම් ඒ වැරදි කල්පනාව හැම චිත්තක්ෂණයකම තියෙන බව අහුවෙන්න පටන් ගන්නවා. ක්‍රියා කරනකොට අහු වෙන්න පටන් ගන්නවා වචන කතා කරනකොට අහු වෙන්න පටන් අර ගන්නවා ඊට පස්සේ හිතන වෙලාවෙදි තියෙනවා මේ ඔක්කොම හිතවිලි තියදී මේ හිතවිල්ල මං හිතන්නේ ඇයි ඒක මම යට තව බොහොම ආඩ්‍යයි ඒක මගේ කියාගත්තාම අනිත්‍යයට වැඩිය මට ස්වභාවික වර්ණයේදී කැපී පෙනෙන දණක් ලැබෙනවා මම බලවතා වෙනවා ඒ වගේම මගේ ආත්මය කරගන්න ඉඩ දෙන්නේ විචිල් රාශියක් තියේදී තණ්හාමාන දිටි වැඩිම තියෙන හිතවිල්ල තමයි. අපි කතා කරනකොටත් අපි කතා කරන්නේ වැඩියෙන්ම තණ්හාමාන දිටි දෙන වචන වලට තමයි. එච්චරයි ආයෙක අපි ආවේග ජනක වෙන්නේ. ක්‍රියා කරන්නේ වැඩිම ලාභ දෙන බිස්නස් එක තමයි. ඉතින් එතකොට තේරෙනවා මේ ධහමේ වැඩ කරත් ධහමානුව කතා කරත් ධහමානුව කල්පනා කරන්න ගියත් මේ මමයා පොහොර ලබනවා. එහෙම නැත්නම් මමයා ආහාර ලබනවා. දැන් යෝගාවචරයේ අර කියන ඉලෝමිලෝ සැප දෙන සමාධියක් තියාගෙන අනාර්ය වූ සමාධියක් තියාගෙන ඒ ලැබෙන සමාධිය තුල බලනවා ඒ සමාධිය මම බුද්ධ විදින්නේ අසත්පුරුෂතාවයටද සත්පුරුෂතාවයටද කියලා මේ සමාධිය පිළිබඳව හිතන මතන කතා කරන ක්‍රියා කරන හැම වෙලාවකම මේක මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මය කියාගන්න ගතිය ඉසෝසෝන හැටි බලන්න පටන් ගත්තාම බිස්නස් කාර්යය තමන්ගේ මුදලට නිතරම කල්පනා කරලා කටයුතු කරනවා වගේ මේ සමාධික භාවනාවේ ගියත් එහෙම නැත්නම් ආධ්‍යාත්මික ගමනේ ගියත් මේකට අත තියලවත් නැහැ තාම. මේ මම කියා ගන්න ගැතියට මගේ කියා ගන්න ගැතියට මගේ ආත්මෙට අත තියලවත් නැහැ. ඒ පිළිබඳව දන්නේ නැති කෙනාට අසපුරුෂයි කියලා කියනවා. ඒක පිළිබඳව සැලකිල්ලෙන් කතා කරන, ඒක පිළිබඳව සැලකිල්ලෙන් ක්‍රියා කරන, ඒක පිළිබඳව සැලකිල්ලෙන් ඊතර මතන එකනට කියනවා එයා දන්නවා මම අසත්පුරුෂයි කියලා. හැබැයි එයා දන්නවා. ඒක නිසා උත්සාහ කරනවා මේ සමාධියවත් ප්‍රපංච වර්ධනයේට චන්නාමාන සිත්‍ය ඇතිකරනද මඤ්ඤණාවට පාවිච්චි වෙන්නේ නැති වෙන්න ශික්ෂා කිරීම සීල ශික්ෂාවට නෙවෙයි වැටෙන්නේ. සමාධි ශික්ෂාටත් නෙවෙයි වැටෙන්නේ මේකට එන්නේ ප්‍රඥා ශික්ෂාවට. මේක පිළිබඳව ਸਰවචන්සි දේශනා කළ තියෙන හැම දේශනාවක් ඉතාමත්ම ගැඹුරුයි. ඒකට හේතුව මේ මමයා එහෙම නැත්නම් මේ කියන විඥාණය අපපතිත්‍ිත කරන්න උත්සාහ කරනවා. එයා මුළුන් තරම් බලනවා හැම වෙලාවෙම සුපතිත්‍ිත වෙන්න. එයා තමන්ගේ බලය තහවුරු කරගෙන තමයි මේ ඔක්කොම කරන්නේ. එතකොට මෙයා බලය තහවුරු කර ගැනීම සඳහා අපේ ක්‍රියා වචන හිතවිලි පාවිච්චි කරන හැටි සමාජ සම්බන්ධතා පාවිච්චි කරන හැටි දිනම පාවිච්චි කරන හැටි පෙරදුම පාවිච්චි කරන හැටි ආ බලන ඉන්නකොට පේනවා මේ මෙච්චර අපි ශික්ෂා කරගෙන ගියත් මම ආයනයට හෝ විඥාණයට හෝ ප්‍රතිෂ්ඨාවක් ලැබීම අපිට අහුවෙලක් නැහැ එයා හැම වෙලාවෙම පැදුරේලා ගන්නකොට Taman තහවුරු කරගෙන තමයි කරන්නේ එතකොට දකින්නකොටත් තමයි අපි එතකොට විඥානේ වැඩේ තමන්ගේ ජාම බේරගෙන තමයි කොටහ කඩාගෙන. ආන්නේ විදිහට අප්‍රමාදීව මේ විඥාණය එහෙනම් මේ තණ්හාමාන දිට්ඨි නැත්නම් මේ මඤ්ඤණ වැඩ කරන ආසුලව භවනා කරන්න යන කෙනාට අර සමාජිතාසි තුනම ඕනේ. එළොමෙලිය සපදෙන සමාධියත් ඕනේ. මොකද නැත්නම් ඒක උත්තණ්ඩක් පිළිකලා දැම්මා වගේ වේලවල දානවා යෝගාවචරයා මේ ඔය ප්‍රපංච පිළිබඳව කල්පනා කරන්න යනකොට හරිම වීලී එක. ඒකට බුදුම පඬිසාස කියන්නේ මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ වගේ. ඒ මස් ඒ ඇටේ ඇට මිදුලුත් නෑ, ලේත් නෑ, මසුත් නෑ. අර පුරුද්දට ලෙව කරනවා. එහෙම නැත්තම් කියනවා සුදු පාන් පෙත්තක් කනවා වගේ අන්තිම වීලී. ජෑම් නෑ, චීස් නෑ, බටර් නෑ, සෑන්ඩ්විච් කරන්න මොකුත් නෑ. පුළුවන් නම් කවම බැන්නම් කවම. ඒක නිසා ඒ ප්‍රඥා ශික්ෂාවට ගිහාම හරියට දැලි මේ මේ ගිනිගලට කතුරක් තියලා ඇල්ලුවා වගේ ගිනි විසි වෙනවා. ආයේ මොකොත් නැ රත් වෙනවා, කැපෙනවා, ගිනි පුපුරු විසි වෙනවා. ඉතින් ඒ නිසා ඒ ඒ වෙහෙස දුක්ඛ ප්‍රතිපදාමයි වැටෙන්නේ. ඉතින් ඒ නිසා අර එලොමෙලෝ සපදෙන සමාධිය මේක නිතරතර පොගවන්න ඕනේ. නිතර නිතර ළඟ තියෙන්න ඕනේ ඉඳපු ගමන් හතියක් වැඩිච්චාම ගිහිල්ලා විවේක වෙන්න විශ්‍රාම ශාලාවක් වගේ. ඒකේ මාර නිර්ාමිෂ ආර්ය වූ සමාධියත් ඕනේ තමයි තේරුම් ගන්න ඕනේ. මේක වියලි වුණාට වියලි තමයි හරිම අමාරු මේක කාගෙන යන්න ගංගදික ඉහළට යන්නේ ඒ නිසා වරින් වර හිත විරාමයක් ගන්න විශ්‍රාමයක් ගන්න නවාතම් පොලක් ඕනේ ඒස සමාධිය පාවිච්චි කරනවා හැබැයි මේ තියෙන වරින් වර හෝ මේ ලාමක සමාධි පාවිච්චි කරන හැම වෙලාවෙම විඥානේ එයාගේ ස්ථාවර භාවය ලබා ගන්න සුපතිඨිත භාවය ලබා ගන්න කටයුතු කරනකොට මෙහාට සිද්ධ වෙනවා අපතිඨිත විඥානයක් ගැන කතා කරන්න. එහෙම නැත්නම් අනිදස්සන විඥානයක් ගැන කතා කරන්න. එහෙම නැත්නම් විඥානයේ බලය නිෂේධනය කරන්න. දැන් අපි වැඩ කරන්න වෙන්නේ විඥානයත් එක්ක. විඥාණයම පාවිච්චි කරන්න වෙනවා මේ විඥානයාගේ Nirodhe දකින්න, ක්ෂය වීම දකින්න, වැය වීම දැකීමට ඒකට කියනවා Nirodha සංඥා පහාන සංඥා ඉතින් ඒ සංඥාව හිතට කවන්න විඥානේ පොඩි ඉඩක් දෙනවා. මේ ධර්ම වැඩෙන්නේ සංඥා විඥාන පඤ්ඤා සංඥා පඤ්ඤා විඥාන ක්‍රමයට වැඩේ. ඒ නිසා බුදුජානනාන්ති අපිට කියනවා භාවනා සාර්ථක වෙගෙන එනකොට මේ සංඥාව හිතට කවන්නේ. ඒ කවලා යන යන හරියන හැම වෙලාවෙම භාවනා වර්ධින හැම වෙලාවෙම බලන්න අපි පශ්චාත්තාපයේ ගෙලින්ම සංඥාවටයි අදාළව සිද්ධ වෙන්නේ. ඇත්ත සම්බන්ධයෙන් අපිට කිසිම අදාළතාවයක් නැහැ. අපි ඒක හරි කියලා ගත්තොත් සතුටු වෙනවා. වැරදි කියලා ගත්තොත් පශ්චාත්තාප වෙනවා. එකම දේ. එතකොට මේ සඳහා මේ කෙනා මෙතෙක් කරපු ප්‍රඥාවේ විපල්ලාස තේරුම් ගන්න බණ අහලා නිවැරදි සංඥාව දාලා කටයුතු කරන්න පටන් ගත්තොත් බොහෝ කාලයක් අර ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නිතර නිතර බලලා බලලා බලලා බලලා එයා මේ බඩුව ගන්න ඉබේ පෙළඹෙනා වගේ මේ හිතට දාන සංඥාව ලක්ෂ කෝටි වාරයක් ඇඟට ජීර්ණ කරගත්තට පස්සේ වේලාවකට තේරෙන පටන් ගන්නවා මම මේ යමක් කරන්න පෙළඹෙන්නේ කොහොමද කියලා. මන්ට මේ උනන්දුව පහළ වෙන්නේ මොකේද? තන්නේ කරම මම ආයෙනේ යන්නේ. මාන්නෙන් යන්නේ. තෘෂ්ණාවෙන් යන්නේ. ඉතින් යා කරන්නේ ඒ වගේම උත්සාහ කරන කල්යාණ මිත්‍රෙක් ළඟට ගිහිලා කියනවා මේ වැඩේ නොකරත් බෑ. මේ පිස්සු බල රෝගේ සනීප කරන්න පිස්සු බල රෝගේ ඇද්දලන්න ඕනේ. පිස්සු බල තියෙන මිනිස්සයා වෙදාගාවට ගියාට පස්සේ ඌට මේ අලු කෙහෙල්ලලයි ඇල් වතුරයි වක් කරලා අර බල්ලට වගේ පිස්සු වල ඇද්දලන්න ඕනේ. ඇද්දෙන්නේ නැත්තම් සනීප කරන්න බෑ. අර යකා ගහපු මිනිහරත් යකා ගෙන්නලා ඕනේ සනීප කරන්න. ඒ නිසා මේ තණ්හාව එන හැටි, මාන්නේ එන හැටි, ප්‍රඥාව එන හැටි ප්‍රසිද්ධියෙන් දැරලා තවත් කල්යාණ මිත්‍රෙක් ආදාසතලයක් කරගෙන මම මේ වැඩේ කරන්නේ පුළුවන් තරම් සංඥාව වලට දානවා. දාලා බලනවා මම මේ වැඩේ කරන්න යනකොට මොන අධිප්‍රාවද්ද මොන අදහසින්ද මේ මාව උසිගැන්වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ උසිගැන්වෙන ක්‍රම දිහා තමන්ටම තමන් දිහා බලන්න පුදුමාකාර ස්වයං විවේචන ශක්තියක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා ලෝක්‍යා බුදුචානන් අසර චෝදනා කරනවා මේ ස්වයං විවේචනයේ නාස්තිකයි කියලා බුදුරජාණන් වහන්සේ. මිනිස්යාට තමන් ගැනම ස්වයං විවේචනයක් කරන්න යනවා. ඒ නිසා සැප විඳින්න ඉඩ දෙන්නේ කිසිම දෙයක සුබ පැත්තක් බලන්නේ අරස රසෝ අකිරිය වාදෝ උච්ඡේදවාදී අපගබ්බෝ නැවේ වචන හත අටකින් බුදුරජාණන්සේ දොස් කියනවා. මොකද ලෝකයට දිරවන්න බෑ මේක ඇරලා. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ කෙලස් ගැන බලනවා නම් මම ඒකේ රස විඳින්න නැති බව ඇත්ත. හැබැයි උඹ විදි උඹ කියන જાති නෑ මමත් ලෝකේ සැප විඳින මිනිස්සෙක්. මම බොහොම නිර්ාමිෂ සැපයක් විතර මිනිස්සේ ඒ නිසා කෙලෙස් වලින් නැහැ කියලා අර ලස්සනට ඒ වේරංජ බ්‍රාහ්මණයට බුදුරජාණන්සේ උත්තර දෙනවා. ඒක නිසා මෙතෙන්ට ගියාට පස්සේ බෞද්ධයා මේකට කැමති නැහැ. බුද්ධ ධර්මයට කැමති එක්ක නැහැ කැමති. ඉතින් මෙතනදී ඉදිච්ච කෙහෙල් කෙඩියක පොත්ත ගැලවෙන්නා වගේ බෞද්ධකම මේක නොදකින්දයි මේ ස්තෝත්‍ර ගොතාගෙන පූජා වට්ටි තියාගෙන নানা ආකාර දේවල් පච්ච වඩන් ඇඳගෙන තුප්පොට්ටි බැඳගෙන බෙර ගහගෙන ගොජ්ජියලා ගෙජ්ජි හොල්ලගෙන යන්නේ මෙතෙන්ට අනේක වළක්වන්න. ඒක නිසා මේ ඒ බුද්ධහම රකින්න කියලා හදපු මේ කවචයෙන්ම තමයි මේ ආගම ධර්ම විනාශ වෙන්නේ. ඒ නිසා මේක අපිට සමාජයේ ජන විඥානය කරන්න බෑ. කරන්න ගියම අපිට බුද්ධහමට විරුද්ධ වෙන්න වෙනවා. හැබැයි මට කරතයි. Tamanට මේක තේරුම් ගන්න කියද හැකි මේක ආගම මේක ධර්මය කියලා. ඒ ධර්මයට යනකොට Taman වැඩක් කරන්න පෙළඹෙන එළඹුම පෙළඹුම කොහෙන්ද එන්නේ කියලා බලන්න ඒකට අපි කියන්නේ චේතනාව කියලා. ඒක චේතනාව කියලා කියනවා සංචේතනා නැත්නම් සංස්කරණය කියලා. සක ඒ වචන දෙක සංචේතනා පටිස අභිසං අභිසංචේතන අභිසංඛාර පද දෙක සමානයි. යමක් සකස් කරනවා නම් ඇයි එහෙම කරන්නේ යමක් කරන්න හිතනවා නම් ඇයි මොකෙන්ද මේක එන්නේ ඉතින් බුදුරජාණන්ගේ පොඩි ඉඟියක් දෙනවා එන්නේ තණ්හාමාන දිට්ඨි තුනේ ඉතින් ඒ නිසා තණ්හාමාන දිට්ඨි නොඑන්න කටයුතු කරන්න එපා එන්න ඇරලා මම මේ මේ වැඩේ කටයුතු කරන්න පෙළඹෙන්නේ මේකෙන් කියලා එන්න ඇරලා ওই කටයුත්තෙන් ඔබට සුභ සිද්ධියක් අත්ත කුසලයක් සිදුනද කියලා බලපන් ඔබ මේ කැපිපේන්න දඟනවා මිසක්කා එහෙම නැත්තම් මේ බලවතා වෙන්න දඟලනවා මිසක්කා. ඕකෙන් කවදාකවත් නිවනට යොමු කරවන්නේ ඉතින් ඒක තේරුම් අරගන්නට එතෙන්ද ගෙනියන්න භාවනාවෙන් විතරක් නම් බෑ. ඒක හොඳටම පැහැදිලි. ඒකට සාමාන්‍ය බුද්ධිය තියෙන්න ඕනේ. ඒකම චින්තාමය ඥානෙ තියෙන්න ඕනේ. සුතමය ඥානෙ තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා සර්වචන්සේ සඳහන් කරනවා භවනා හුදුට අපි භවනා කරලා කරලා කරලා අපි හිතමු අරමුණ ගෙවෙනකම් වගේ ගිහිල්ලා භවනා කරත් එකයි නැතත් එකයි කියන මට්ටමට කරනවත් මේ කරනවත් වේ කියන මට්ටම නැත්නම් අනායාසයෙන් සිද්ධ වෙන වෙලාවේදී මේ බුදුන් දකින්න කණ්ණාඩි ආහාරා බුදුහාමුදුරුවෝ පෙන්නන චීන කණ්ණාඩි ආහාර බැලුවොත් බුදුරජාණන් ශ්‍රී සඳහන් කරනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භන මේ සංහෝති විඥානසතිතිය ආරම්මනේ ඨිතේ විඥානේ සුපතිට්ඨිතේ ආයතින් පුනබ්බවං අබිනිබ්බත්තන්ති ඒ වෙලාවේ ඉන්නකොට බලන්න කියනවා දැන් මේ වෙලාවේදී දස කුසල් පස්පව් කායික ක්‍රියා වාචික ක්‍රියා මොකක්වත් නැති නිසා විඥානයේ පොහොර ලබන්නේ පස්පව් වල නෙවෙයි ඒ වෙලාවේ විඥානයේ පොළඹන්නේ දස අකුසල් වලත් නෙවෙයි. දැන් විඥානයේ පෝෂණයට ගන්න කායික ක්‍රියාවක් නෙවෙයි. අඩු ගානේ කාය සංස්කාරවත් නෙවෙයි. ආනපනෙත් ගිහිල්ලා. ඊට පස්සේ වචනයත් නෙවෙයි, වචී සංස්කාර වෙන විතක්ක ਵਿਚාරත් නෙවෙයි. දැන් ඉතුරුලා තියෙන්නේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හොති විඥානසතිය. උඹ යමක් චේතනා කරනවා නම් මම අද නිවන් දකින්න ඕනේ කියලා. එනතම මම මේ වැඩේ කරන්න ඕනේ කියලා පින්ඩයක් වෙන්න පුළුවන්. ඒ චේතනාව තමයි විඥාණයට ප්‍රතිෂ්ඨාව ලබා දෙන්නේ. යංච පකප්පේති කල්පනා කරනවා. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මම මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. අර කොට පෙර කුදුරුකම් මේ අදහස්, මේ සංකල්පන එන්න පටන් ගන්නවා. යංච අනුසේති උඹ සංසාරේ පුරා ගෙනාපු යම ඇබ්බැහි තියෙනවා සංසාර පුරුදු තියෙනවා රුචර්චුකම් තියෙනවා ඔන්න ඔය තුන තමයි දැන් විඥාණයට කකුල් තුනෙන් කනප්පුවක් වාගේ විඥානයේ හිටලා තියෙන්නේ චේතේති පකප්පේති අනුසේති. ඉතින් ඒ නිසා මේ වෙලාවේ කර්ම රැස් කෙරෙන්නේ නැති වුණාට දෙයා පුනර්භවය තාම නැති කරලා නැහැ. විඥානයේ දිගට පැවැත්වීමට අවශ්‍ය කරන පුනර්භවය ඇති කරන්න ඕනේ මේ අංශ තුන මතු පිට පේන්නේ නැති වුණාට යට තියෙනවා ඒක හරියට ගහක උඩ කපලා දාලා දැන් ගහ විනාශ කෙරුවයි කියලා හිතුවට යම්තාක් මුල් තියෙන තාක්කල් අර තිබුණට වැඩිය සරුවට අංකුර වැඩෙනවා. රුක්ඛමි ඡේදති පුනරුව පුනරේව රූහති කියලා තියෙනවා. ගහ කැපුවට යහට මුල තියෙන තාක්කල් මේක තිබුණට හොඳ අංකුරයක් එළියට එනවා. ඒ වගේ අපි කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා නතර කරාට චේතනාවල් අනවරතව දුවනවා. ප්‍රකල්පන අනවරතෝ දුවනවා. අනුශේ ධර්ම කාපට් එකකට තියෙන කුණු වගේ මතු පිට පේන්නේ නැහැ තියෙනවා. විඥානයේ මේ තුලින් තමයි පෝෂණය ලබන්නේ. ඒක චේතනා සූත්‍රයේ ဒုတိ ය චේතනා සූත්‍රය බොහොම ලස්සනට සරුවචන්සි සංවිතනිකය සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ ටික විස්තර කරුවට පස්සේ මේක විස්තර කරුවට භාවනා නොකරපු කෙනෙකුට කවදාකවත් හිතා ගන්න බෑනේ මගෙන් දැන් දස කුසල් වෙන්නේ පස්පව් සිද්ධ වෙන්නේ නැහැ කායික ක්‍රියාවක් වෙන්නේ නැහැ වාචික ක්‍රියාවක් වෙන්නේ නැහැ මේ භාවනාව උනත් කරනවා නොකරනවා මට්ටමට තියෙන්නේ එතෙන්ට ගිය කෙනෙක් හිතුවොත් දැන් මම නිවන් දැකලා තියෙන මට පුනර්භවයක් නැහැ කියලා බුදුරජාණන් කියනවා නෑ නෑ තව නෑ තව හීන වලින් යනවා ප්‍රවාහ තුනක් විචේතනා තියෙනවා ප්‍රකල්පනා තියෙනවා අනුසේ තියෙනවා යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට තේරුනොත් මේ ප්‍රකල්පනා අනුශේ සහ චේතනා කියන එක අපිට නිකන් දල වශයෙන් භවය කියලා ගන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට තියෙනවා මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ, හුස්ම නැහැ. හැබැයි මැරිච්ච නැති බවට සතිය කියනවා. ක්ලාන්ත වෙලා නැති බවට සතිය කියනවා. නිින්ද ගිහිල්ලා නැති බවට සතිය තියෙන කියන්නේ පැවැත්ම ෂෝක් එකකට කියනවා. උඩ කොළ ඔක්කොම කපලා දාලා කොළ දාව හැබැයි ගහ මුල වැවෙනවා. මේකෙන් ආයේ අලුත් අංකුර වැඩෙනවා. ඒක බොහොම ජයයට වැඩෙනවා. මේක තේරුම් ගන්න පුළුවන් නම් මම හිතනවා මනුස්ස ජීවිත තාමත් වැදගත් සම්දිස්ථානයක්. මොකද මේ තේරුම් ගත්තේ නැත්නම් ඉදිරි ප්‍රඥා ශික්ෂාවට යන්න අමාරුයි. එතන ප්‍රඥා ශික්ෂාව කියලා කරන්න දෙයක්වත් නැහැ. නොකර සිටීමයි කරන්න තියෙන බෑ මේ අවබෝධය වැදගත්. ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධය. එහෙම කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙක් මෙතෙන්දී අදිෂ්ඨානයක් ගත්තොත් මම ඊට පස්සේ චේතනා කරන්නේ කියලා. ඒක තමයි ශික්ෂාවේ අන්තිම කෙලවර. දුජානනාංශයේ දෙන්න තියෙන අන්තිම දායාදේ තමයි ඊට පස්සේ මම චේතනා කරන්නේ කියලා. ඒත් බුදුහාම කියනවා නොච චේතේති යංච පකප්පේති යංචානුසේති ආරම්මන මේසං හොසේ විඥානස්ස තීතිය. උඹේ කල්පනා ක්‍රමයක් තියෙනවානේ. උඹේ අනුසේ ධර්ම ටික තියෙනවානේ. උඹේ චේතනා නොකරත් අර ඇබ්බැහිය අර ගතිය අර භව පුරුද්ද දිගට ඇදලා යනවා ඒක අර වේගෙන් දුවන වාහනේ බ්‍රේක් ගැහුවට හිතින් එක ස්කිඩ් කරගෙන කඩාගෙන යනවා වගේ මේක දිගට යනවා ඒක නිසා චේතනා නොකරනද නැත්නම් මතු කර්ම කරන චේතනාවක් අකුසලයක් කරන කරන චේතනාව සංසාරේ පැවැත්මක් මම මෙච්චර දුරට ගෙනාපු එකේ ගහේ මුලක් ගොඩ දාන්න ඕනේ නම් චේතනා පිළිබඳව වග වෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් සිල් නැති සමාධියක් නැති කෙනෙකුට හිතන්නවත් බෑ. නමුත් මෙතෙන්දී චේතනා නොකර ඉඳ ගන්න ප්‍රයත්නය සර්වචන් වහන්සේ අද ධර්මදේශනාදී කීප වෙලාවක් මට මතක් කරන්න බෑ. මේ දස සංඥා සූත්‍රය එහෙම නැත්නම් මේ ගිරිමානන්ද සූත්‍රයේ ලස්සන සඳහන් කරලා තියෙනවා. යේ උපය උපාදානා චේතසා අදිඨානා පිටිවේසානුසයාතේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා මේ තණ්හාවේ කාම තණ්හාව කියලා කියන්නේ මේ ඇහැ පිනවන්න කන පිනවන්න රූප තද්ද ගන්ධ රස වලට කියනවා කාම තණ්හයි ඒක තමයි මේ ලෝකේ රණ්ඩු සරුවලේ තියෙන්නේ මේ කියන පුද්ගලයා කාම සංඥාව ආදීනව දැනගෙන එක්ක අබිනිෂ්ක්‍මණය කරලා නැත්තම් තේරුම් ගන්න තියෙනවා. නමුත් ඒ කෙනාට කාම කාම ගුණ අතහැරියාට කාම සංඥා වෙනවනේ නීවරණ වශයෙන් ඒක දිනාගන්නේ කලාතුරකින් කෙරේ. යම් වෙලාවක මට නීවරණ නැහැ කියන විශ්වාසය එන්නේ తాවකාලිකව බොහොම කලාතුරකින්. ඒක ආවට පස්සේ එයා ඒත් බලනවා නම් උන්ට චේතනා පහළ වෙනවා. උපේය, උපාදානා, චේතනා, අදිඨාන, අබිනිවේෂ, අනුසය පද්ධතියම දීලා තියෙනවා. ඒ කිරිමානන්ද සූත්‍රයේ උපේ කියලා කියන්නේ යමකට යන්න ඕනේ. මම මේ ජයග්‍රහණය ලබන්න ඕනේ. මම මේ එල්ලෙට යන්න ඕනේ කියලා අපි මෙහෙවීමක් එනවා අපිට. උපදානා කියලා හිතන මේ තියෙන දේ මේකට වැඩිය මම මේක අල්ලා ගන්න ඕනේ කියලා තියෙන වස්තු වලින් ඒකට වැඩිය මේකට කැමතියි කියලා අපි උපාදාන කරන දේවල් තියෙනවා. උපය උපාදාන. චේතන, චේතසෝ අදිඨාන. හිතින් අදිෂ්ඨාන ගන්නවා. මම නිවන් දකින්න ඕන මම සෝවාන් වෙන්න ඕනේ මට ධ්‍යාන ලබන්න ඕනේ එහෙම නැත්නම් මට අල්ලපු ගෙදරට වැඩි ලොකු හොඳ කාර් එකක් ඕනේ ටෙලිවිෂන් එකක් ඕනේ කියලා අපි මොනම චේතනාකද ඔක වැඩ කරන්නේ අන්නේ චේතසෝ අදිඨාන මෙතෙන් ගා උදව් කරගත්තා දැන් තේරෙනවා මේ අදිෂ්ඨාන විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලැබෙන කියලා බුදුහාමුදුරුවෝ කියනවා නම් මේ මොනවත් නැතුව ආපු වෙලාවේ හිතට මොනවත් අදිෂ්ඨානයක් නොදා ඉන්න බැරිද කියලා. මෙතෙක් කිරුවේ මට දැන් මෙතෙන් ගියා දැන් මට උද්‍යප්පේ ඥාන පහළ වේවා දැන් මට බංග ඥානෙ පහළ වේවා මට බහි ඥානෙ පහළ වේවා කියලා අදිෂ්ඨාන කරන ගතියකුත් තියෙනවා ඒකත් වැරද්දක් නෙමෙයි තියෙන්නේ නමුත් බලන්න කියනවාම අදිෂ්ඨාන නොකරයි කියන්න බැරිද කියලා බයිසිකලයක වදිනකොට කවුරු හරි අල්ලගෙන ඉඳදී බයිසිකල බැලන්ස් කරගෙන යන්නේ කොහොඳයි බලන්න මේ මනුස්සයා නැතුව මේක බැලන්ස් කරගෙන යන්න බැරිද කියලා මොනවාක්වත් බැන්නම් කවුරු හරි අල්ලගෙන හරි කරන්න. එතකොට අදිෂ්ඨානේ හරියට හැරමිටියක් වාගේ. අත්තටක් වාගේ. නමුත් ඒක වරුදුනාට පස්සේ අදිෂ්ඨානෙන් තොරව වෙන වෙලාව තමයි මෙතන කියන්නේ සංඛාර සංඛාර නිග්ගහ්‍ය වාරිත සංස්කාර නැති කිරීම සඳහා අදිෂ්ඨාන නැති කිරීම සඳහා ප්‍රයත්නයක් කරනතු ඉබේම වගේ හිත කිසි දෙයක එල්ලෙන්නේ නැතුව අනිශ්චිතව ගත කරන වෙලාවක් එන්න පුළුවන් නම් ඒක මම කරන දෙයක්ද නැත්නම් නොකිරීමක් කරා වෙන දෙයක්ද මේක මේ ඇබ්බැහියට වෙන දෙයක්ද එහෙම නැත්නම් මම නැතුව මේ බුදු ගුණයකට දහම් ගුණයකට සංඝ ගුණයකට ඇබ්බැහියට වෙන දෙයක්ද කියන එක ව්‍යාකරණයකට දාන්න හරි අමාරුයි ඒක නිසා එයා උත්සාහ කරනවා අදිෂ්ඨාන කරන්නේ නැතුව සක්පම් කරනකොට වම දකුණ කියලා මෙනෙහි කරන්නේ නැතුව ඒ වගේම සතියක් මෙනෙහි කිරීමෙන් තොරව ලබන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් ආනපාන සති භාවනා ඉරියව්වේ කියත් එලවලා මෙහෙවලා මනසිකාරය පවත්තන්න නැතුව ඒක භාවනා කරලත් නොකරත් එන මට්ටමට ගන්න පුළුවන් නම් අදිෂ්ඨාන කරමින් ගත්තදී අදිෂ්ඨාන නොකර කිරීමෙන් නොකිරීම හරහා කරගන්න පුළුවන් තත්යක් එනවනම් මේක තමන් කරන වෙනුවට තව කෙනෙක් ලව්ව කරවන පරිපාලන දක්ෂකමක් වගේ එකක්. වෙන්න අරිනවා ඒක. ඒ නිසා චේතසෝ අධිඨාන අබිනිවේෂ කියලා කියන්නේ යමකට රිංග ගන්නවා. මේක අපේ පක්ෂේ. මේක අපේ නිවස්නය. මේක මගේ පැත්ත කියලා දේවල් වලට රිංගන්න යන්නෙත් නැහැ. අනුසයත් එනකොට අපි යම් යම් දේවල් වලට අපි කියන රුචර්චකම හිතලා කරන දේවල් නෙවෙයි. ඒ අනුසය ආශ්‍රය ධර්ම දිගේ එනවා. හැබැයි කවදාකවත් මම කියාගන්නේ නැහැ. මගේ කියාගන්නේ නැහැ. මගේ ආත්මය කරගන්නේ කියන මේ උපය උපාදානා චේතසෝ අදිඨාන අබිනිවේසානුසයතේ පජහති විරමති න උපාදීයන්තෝ ඒක ප්‍රහාණය කරනවා රමණීය කරන්නේ අතහැරලා දානවා ඒක තමයි සබ්බ සංකාරයේසු අනාදිගත සංඥා කිසිම සංස්කාරයක්වත් අභිරමණය කරන්නේ මේ නිවන කියන අදහසවත් මාර්ගඵලය කියන එකක්වත් මොකක්වත් නැහැ වමනාවෙන් ආයාසයෙන් ප්‍රයත්නයෙන් කරපු දේ ඇබ්බැහියට ඉබේ වෙන්න ආරින්. එතෙන් යනකොට මම යන්නේ. මම හිටියොත් එතන අවුලකට හිටිනවා. ආන්න ඒ තත්ත්වෙට ගියොත් ඒ තත්ත්වයට යන්න උත්සාහ කරන කෙනාට තේරෙනවා අපි සංසාරේ මොන්න තරම් චේතනා ගොඩකද ඉඳලා තියෙන්නේ කියලා. මොනතරම් ප්‍රාර්ථනා ගොඩකද ඉඳලා තියෙන්නේ මොනතරම් අදිෂ්ඨාන ගොඩකද ඉඳලා තියෙන්නේ මොනතරම් දේවල්ට රිංගගෙන තියෙනවද මොනතරම් දේවල් මගේ කියාගෙන කුට්ටි කඩා ගන්න හදලා තියෙනවද සමස්තේ කවදාවත් දැකලා නැහැ සමස්තේ බැලීම අපිට ගැළපෙන්නේ අපිට ඕනේ නැහැ අපිට පුළුවන් ඉන්නේ අපේ පැත්ත කඩා ගන්න අපේ පැත්ත රැක ගන්න විදියයි කියලා අපි හැම වෙලාවෙම අරගෙනක් තියෙන්නේ ඒ වගේ මේ පුංචි කෑල්ලක් ඒකෙන් තමයි ආඩම්බර වෙලා තියෙන්නේ ඒක නිසා ඒ සබ්බ ලෝකේ අනබිරත සංඥා මේ ලෝකේ තියෙන සියලුම අබිරතියන් තුරු කිරීම සඳහා භාවනා කරනකොට ඒ විවේක තැන්න ගියාට පස්සේ ඊගාට කිසිම දෙයක් අපේක්ෂා නොකර මේ පත්‍ත්‍චි තත්ත්වයේ ක්ෂණ සම්පත්‍යක් වශයෙන් හිතලා මේ පත්‍ත්‍චි තත්ත්වය ප්‍රතිපදාවේ දියුණුවක් වශයෙන් හිතලා මේ පත්‍ත්‍චි තත්ත්වය කෙලෙස් අඩු තත්ත්වයක් කියලා හිතලා ඔකට ඕම ඉන්න දෙන්න. යමක් නොකර හේමම <coughs> tempat වෙන්න ඉන්න දුන්නොත් ඒ යෝගාවචරයට මං ඊගාට කරන්න ඕනේ මොකද්ද කියන අසහනයක්වත් නැහැ. හරි ගියාද වැරදි කියන අසහනයක්වත් නැහැ. එයාදීන් සිකප්පත්ත මුදුන්පත් වෙච්ච ජයග්‍රහණ ලැබපු කෙනෙක් වගේ පිරිච්ච ගතියකට පුරුදු කරනවා හිත. මේකට අලුතෙන් මාතු දාන්න ඕනෙත් නෑ. මේකෙන් අයින් වෙන්න ඕනෙත් නෑ. මේ භාවනාවෙන් ආපු ඉබේ ලැබිච්ච දේ විඳගෙන ඉන්න දෙනකොට අපිට කියන්න පුළුවන් එයා චේතනා නොකර සිටීම සඳහා නැත්නම් එන චේතනා නිග්‍රහ කිරීමේ ප්‍රයත්නය ප්‍රයත්නකින් තොරව ඒ කරන ප්‍රයත්නේ නැතුව ඇබ්බැහියකට එනවා පුරුද්දකට එනවා නිකන් අවකාශයේ අවලම්බනේ වෙලා තියෙනවා වගේ ආලම්බනයක් නැහැ අරමුණක් නැහැ නිකන් වාතයේ හිටියා වගේ මුඛයේද එල්ලිලා තියෙන කියලා හිතා ගන්න බෑ ඉතින් මේක ආගමට හොවන්න අල්ලන්න බෑ නමුත් බණහනකොට භවනා කරනකොට ධර්ම සාකච්ඡා කරනකොට හිතා ගන්න පුළුවන් වෙනවා මේ ගුරුත්වාකර්ෂණ සහිත ලෝකයක තැනක් තියෙනවා වෘත්තියට අහුවෙන්නේ නැති මොනකත් ආලම්බන වෙච්ච නැති පවතින්න පුළුවන් තත්ත්වයක් කියලා. ඒකෙදී තියෙන ලස්සන තමයි චේතනා විරහිත ගතිය. ඒ මේ සූත්‍රය නිසා සාරිපුත්‍ර සාංශේ චේතනා කියන වචන සංඛාර කියන වචන අරගෙන සංඛාර නිග්ගහ්‍ය වාර්ථ සංස්කාරය එපයි කියලා ප්‍රයත්න කරන්න ඕනේ ස්වභාවයෙන්ම සංස්කාරය ඉන්නේ. ඒකට සංඛාර උපේක්ෂා ඥානය කියලාත් කියනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් <clears throat> අගය කරන්න ඕන නිසා අපේ අටුවාචාර්යන් වහන්සේලා විශේෂයෙන් බුද්ධ ගෝසාචාර්යන් වහන්සේ කියනවා ඒ සංඛාර උපේක්ඛා ඥානය කියන්නේ රහත් හිතම තමයි. ඒක සෝවාන් වෙන්න ඉස්සෙල්ලා විඳලා තමයි ඒකින් එහා පැත්තට තමයි ඒ ගෝත්‍ර භෝජාන අනුලෝම ඥාන වලින් මාර්ග ඥානයට වැටෙන්නේ. ඒ නිසා එතෙන්ට ඒ සංඛාර උපේක්ඛා මට්ටමට ගියාට පස්සේ රහත් කෙනෙකුට වගේ අත්දැකලා ඒ හිතකට විතරයි මේ සංසාර භූමිය ඉක්මවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කෙලෙස් භූමිය කඩාගෙන එහා පැත්තට යන්න පුළුවන් වෙන්නේ කරන්නෙක් නැතුව කෙරෙන වැඩක් ඒක. ඉතින් මේක නිසා ඒ අටුවාචාර්ය වහන්සේලගේ ඉදිරිපත් කරන හරද වැඩි කියන්න බෑ. දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ලෝකෙට අයිති වුණාට නිරෝධ සත්‍ය මේ ලෝකෙට අයිති නැති එකක් කියලා කියනවා. මොකද ඒක ඉබේ වෙන දෙයක්. ඒක කරන්නෙක් නැහැ. හැබැයි ආපු වේගෙට කඩාගෙන යනවා. මේක නිරීක්ෂණයක් තියෙනවා. ඒ වෙලාවේ තේරුණාට ආපු වේගෙට නතර කරන්න බෑ කඩාගෙන යන හැබැයි මම හිතලවත් නෙවෙයි. මම පතලක් නෑ. මම අදිෂ්ඨාන කරලත් නෑ. ඕඩි ඉස්සලා අදිෂ්ඨාන කරලා තියෙනවා. ඒකෝට තේරෙනවා වැඩේ කුරුවල් කියලා දුම් ගහලා ඉදවලා වගේ. දැන් ගහේ ඉදෙනවා. ආන්නේ මට්ටමට යන්නේවා යන්න පුළුවන් කියන එක අපිට පේන්නේ හිතා ගන්නවත් බැරි මේ ලෝකෙටයි නැති ඊටාම ගැඹුරු දෙයක් කියලා. නමුත් ප්‍රස්වාසයේ කෙලවර උතෙන්න කියලා තමයි ආශාසය පටන් ගන්න. මොනවත් නැතුව ආපු එකට ගියා. ඊගාව එක අල්ලගන්න ඉස්සෙල්ලා ඔතන තියෙනවා හොඳට බලන ඉන්න කෙනෙකුට. එතන තියෙනවා මේ නම් කරන්න බැරි මතකෙට එන්නේ නැති අල්ලන්න බැරි අහුවෙන්නේ නැති තැනක්. මේ තෘෂ්ණාවේ කෘත්‍ය තමයි අන්න ඒක වහගෙන යන්නේ. ප්‍රස්තාවය ප්‍රස්වාසයේ කෙලවර දකින්න දෙන්නේ නැතුව ඊගාවට ආස්වාසය පිළිබඳ අපේක්ෂාවෙන් මේකේ කෙලවර දැක් ගන්න බැරි වෙනවා. අදිෂ්ඨානේ නිකමට හිතනද කිමිදුම් කාලෙත් අන්තිම හුස්ම කඳුල දක්වාම ගැඹුරට කිමිදුනාට පස්සේ එයාට තවදුරටත් යන්න බැරි එයාට ඊගා හුස්ම ගන්න එන්න හිතෙනවා දැන්. සාමාන්‍ය මීටර 4-5 ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඩයිව් එකක් දාන්න ඇතුළටම යනවා. ගිහලා ඇතුළට යන්න බැරි වෙන්නේ මොකද දැන් හුස්ම ගන්න උඩේන ටික වෙලා ගත්තොත් මැරෙන්න ඉඩ පුළුවන් නිසා එයා වහම හැරෙනවා. ඒක නිසා එයා තේරුම් ගන්නවා අපි හුස්ම ගන්න වතුර යට යන්න ඕනේ හැම වෙලාවෙම ආශ්වාසයේ නිම වෙන්න ඉස්සලා ප්‍රශ්වාස පිළිබඳ අපේක්ෂාවක් තියෙන එක තමයි ජීවිතය කියන්නේ. නමුත් ආශ්වාස ක්‍රියාවලිය 100ක් වුණ අතර වෙලා ප්‍රශ්වාසයේ සිද්ධ වෙනදී 100 ඉන්න බෑ අපි තක්කු මුක්කු වෙලා ඊගාවේ එන හුස්ම අල්ලගන්න සුවාසය අල්ලන්න දඟලන වගේ දඟලිල්ලක් තියෙනවා. ආන්න මේ වෙලාවේ බැලුවොත් පේනවා මේ සංඛය සංඛාර නිග්ගහ්‍ය වාරිත බවට එන්න දෙන්නේ නැතුව එතෙන්ට නිෂ්කලංක වෙන්න දෙන්නේ නැතුව විඥානේ තෘෂ්ණාව ඇවිල්ලා මේක හලහප්පලා අපි එක හුස්මෙන් ඊගා හුස්මට යනවා කොයි වෙලාවෙ මේ බැට්න එක මාරුණාද කියලා හිතා ගන්න අමාරුයි රිලේ රේස් එකේ මේක විස්තර කරන්න ගියාම මම දන්නේ නැහැ ඒක ඇත්තද නැද්ද කියලා අටුවාවේ කියලා තියෙනවා. මේ ගිජුලීනිය පැටව. ඒ ගිජුලීනිය අම්මා විශාල කඳු උඩ ගිහලා දාන. මම දැන් ඔය මහා උස තැඟවල දාන. දැම්මට පස්සේ පැටවුන්ට ගිජුලීනිය අම්මා කවදාවත් කාඩ නැතිලු. ගිජුලීනිය අම්මා ඒ තරම් ගිජුයි. හැබැයි පැටවුන්ට අපේක්ෂාවක් තියනලු කවදා හරි අම්මා කැමගෙනේ කියලා ඒ අපේක්ෂාව නිසා මස් වැඩෙනවා. මම දන්නේ ඔයගොල්ලෝ පිළිගනින්ද නැහැ. මම දන්නෙත් නැහැ දැක්කෙත් නැහැ. අන්න ඒ වගේ Tamange අපේක්ෂාව තුළ දැන් ආස්වාසි වුණාට පස්සේ ප්‍රසවාසය අල්ලගන්න උන අපේක්ෂාව තුළ ආස්වාසයේ නිම වීම දකින්න දෙන්නේ අපට. බලන්න පෙන්වන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම නිමාව සහ හටගැන්ම සිද්ධ වෙන්නේ වහපු කාමරයක් ඇතුලේ. හැම සංසිද්ධියකම මැද කෑල්ල විතරයි පේන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරගෙන යනකොට යම් වෙලාවක යෝගාවචරය මේ Nirodha Satya මේ ලෝකෙට අයිති නෑ කියලා කිව්වට ආශ්‍රතේ ගෙවෙන පැත්ත බලන හිටියොත් රාගේ ගෙවෙන පැත්ත බලන හිටියොත් ද්වේෂේ ගෙවෙන පැත්ත බලන හිටියොත් වේදනාව ගෙවෙන පැත්ත බලන හිටියොත් සද්දයක් ඇවිල්ලා යන පැත්ත බලන හිටියොත් හිතවිල්ලක් ඇවිල්ලා යන පැත්ත බලන හිටියොත් පේනවා අපේ සංසාරේ කවදාවත් කොල්ල නෑ. පටන් ගන්න පැත්තට තමයි අපි මේ ස්තෝත්‍ර කියාගෙන, තොරන් ගාගෙන, පීතවටි කපාගෙන, ජයමංගලම් කියාගෙන යන්නේ. හමාර වෙන පැත්ත බලන්න ගියොත් ශිල්පයක් තියෙනවා. ඒ ශිල්පේ ඉස්ලාම දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ දෙන්න හදන පණිවිඩය උතන තියෙන්නේ. ආරුණේ මැදත් නෙවෙයි මුලත් නෙවෙයි. මේ අග බැලීමට කියන්නේ Nirodhe බැලීම කියලා. අන්නේ Nirodhe බලන්න යනකොට ඒ කිට්ටු කරගෙන එනකොට අපිට විවිධ චේතනා පාල වෙන හැටි බලන්න. විවිධ අදහස් පාල වෙන හැටි. ජනපද විතක්ක, අමර විතක්ක, ඥාති විතක්ක, පරද්දන පරානුද්යතා සංයුක්ත විතක්ක, එහෙම නැත්නම් අනවඤ්ඤත්‍ය පරිදි සංයුක්ත විතක්ක, নানা ප්‍රකාර විතක්ක වෙනකොට ඔක්කොම පේන්නේ සුභ සිද්ධිය සඳහා එන දේවල් වගේ. ඒක පේන්නේ මේ පිරිසිදු වීම නිසා හිතේ ඇතිවෙච්ච වටිනා අදහස් කියලා. නමුත් පතුල පේන්න දෙන්නේ නැතුව මේ වගේ අපි බුහා කරනවා. මේ සේරම චේතනාවේ චපල ගතියක් බව චේතනාවේ මායාකාරී ගතියක් බව ෂට ගතියක් බව තේරුම් ගන්නද තරං යෝගාවචරය අවංක නැහැ. තරං යෝගාවචරය අහිංසක නැහැ. තරං යෝගාවචරය නිහතමානී නැහැ. එයා හිතන්නේ නේ නෑ දැන් ගැන හිතන්නේ කොහොඳයි. අනුන්ට අනුගම්බා කරන කෙනෙක් හිත හොඳයි. මොකද ඒකනේ අපිට ආගමෙන් ගවල්ලා තියෙන්නේ. ඒකෙන්නේ කියලා තියෙන්නේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන තරම් සෞඛ්‍ය හදාගන්නේ කොහොඳයි. කාගෙන්වත් වැරදි බැලන් අහන්න නැතුව අනවඤ්ඤත්ති අවඥා නැතුව ජීවත් වෙන්න හදන එක හොඳයිනේ කියලා ඒ වෙලාවේ පහළ වෙන අදහස් අපි කොළ අරගෙන දීලා තියාගන්නවා අනේ වටිනා දහතක් මගේ හිතට පහළ වුණා හිත කමඨාන් සුද්ධ කරනකොට මේක කියලා බලන්න ඕනේ ධම්මජීව හඳුර හොඳයි කියද්දි කියලා. වඳින්න ගිය දේවල් ඊයේ කඩවැටෙනවා වගේ ඒකට බනින්න පටන් අරගන්නවා ওই වෙලාවේදී චේතනා කරන්න එපා මිනිස්සුયો. ආ එතකොට යෝගාචරය කරනවා මේතන භාවනා මෙතන බුද්ධහම විරුද්ධව කතා කරන දණක් ආගමක් නැහැ මෙතන. ඇයි අද්දේ මේ නෑ යෝ ගැන කතා කරනකොටත් බයිනවනේ. අනුන්ට උදව් කරන එක කතා කරනකොටත් බයිනවනේ. වැරදි නැතුව ජීවත් වෙන්න හිතන එකටත් බයිනවනේ කියලා. මේ යෝගාවචරයට තේරුම් ගන්න තියෙනවා නම් මේ චේතනාව චපල විදියට වංචනික විදියට අර මූලික කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැති වෙනකොට ලූල නැති පණ්ඩ කණයා පඬිතය වෙන්න හදනවා වගේ අර පුංචි පුංචි විතක් ඇවිල්ලා අපිව වහලා ගන්නවා. ඒක පෙනෙන්නේ හොඳ පැත්තට. ඒක නිසා ලොකු සංසය ලියලා තිනවා මේවා සාමාන්‍ය භාවනා නොකරන අය කියන්න එපා. කියපු ගමන් පටව ගන්න. භාවනා කරන එකවත් මේ කියලා හැප්පිලා ඔළුව වැදුනට පස්සේ කියලා දෙන්නේ කියනවා. ඔය එන චේතනානික නිසා තමයි ඔබ සංසාරේ ඉන්නේ. වෙන විදිහකට කියනවා සුද්දෙක්. උඹේ හොඳ ටික නිසා තමයි උඹට වඩා හොඳට ය아가න්න බැරි කියලා. ඒක මම හිතනවා තීරුම් ගන්න පුළුවන් වෙයි කියලා. අපේ යම් හොඳක් තියෙනවා නම් ඒ හොඳ නිසා අපි එතන රැඳෙනවා ඒ නිසා වඩා හොඳට ය아가න්න බෑ. දන්නේ යකාට වැඩිය නොදන්නේ යකාට වැඩිය දන්නේ යකා හොඳයි කියලා දන්නේ යකා බදාන ඉන්නවා. කාටද පුළුවන් වෙන්නේ මේ මේ මේ අලිමජුවට හරක් කියලා මේ ප්‍රධාන චේ මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක ගියාම මේ එක එකක් ඇවිල්ලා අපේ හිතේ හොල්මන් කරන හැටි මේ සංස්කාර වල හැටි චේතනාවල හැටි කියලා Taman ඒක අවබෝධ කරනවා කියන එක කනපැත්තෑම විශේෂයෙන් අහස බලනවා කියන මනුස්සාත්ම භාවය ලැබීමට ඊටත් වැඩිය දුර්ලභයි මේ ක්ෂණ සම්පත්තිය. මෙච්චර දුරට මේ කාය සංඛාර වචී සංඛාර ගෙවම් කරලා චිත්ත සංඛාර චේතනා සංඥා මේ වේදනා සංඥා වැඩ කරන වෙලාවක කොහෙන්ද මේ ප්‍රවාහය දුවන්නේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති මේ චේතනා මේ වෙලාවේදී ෂටමායාවී විදියට වැඩ කරන්න ඇති ඒ එන දේවල් දැනගෙන ඉන්න එක යෝගාවචරයා කරනවා අර බුදුන්ට කරලා දෙන්න බෑ කියලා බුදුහාමුදුරු කියනවා. එතින්ටි මට කරන්න බෑ. මම ඔබට පාර පෙන්ලා දෙන්න මෙතන ගියාට පස්සේ කාය වචී දුෂ්චරිත වෙන්නේ නැහැ. මනෝ තමයි සිද්ධ වෙන්නේ. හැබැයි උඹට පේන්නේ මේ මනෝ ඒ විතක්ක නෑදෑයෙක් වගේ. තමන්ගේ පුතා වගේ. ඉතින් මහායාන බුද්ධ ධර්මයේ ලියලා තියෙනවා හැන්දකොරේ ගෙදෙට්ට එන හොරා මගේ පුතා කියලා ගේ ඇතුළට අරගත්ත මනුස්සයාට මොකද වෙන්නේ කියලා හිතන්න කියලා. ඊට පස්සේ හොරාට බයින්න පුළුවන්ද කියලා. ගෙට එන්න හදන හොරා මගේ පුතා කියලා හිතාන ගෙටගත්ත මිනිහට වෙන හානිය තමයි මේ වංචනික ධර්ම, ෂට ධර්ම, මායාවී ධර්ම තේරුම් ගන්න නැතුව පින්කම් කරන්න හදන කෙනා. ෂටමායාවී වංචනික ධර්ම පිළිබඳව නොදැනුවත්ව කොයි එකටත් පොහොර දාන්න හදන කෙනා බුදුවට කැපෙන පීයකින් පපුවට එන ගන්නවා වගේ දෙයක් කරනවා. ඒ නිසා බුදුජානකසේ සඳහන් කරනවා දිසෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේරිනම් මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනම් තතෝ කරේ. හොරේ හොරේකට දෙන දඬුවම් වගේ තරහකාරී තරහකාරී කොට දෙන දඬුවම් වගේ තමන්ට තමන් දඬුවම් කරගන්නවා මිච්ඡා සංකප්ප ගෝචරා තමන්ගේ සංකල්ප හොඳ නෑ තමන්ට මේ චපලකම අඳුර ගන්න බෑ ඒ නිසා අමාර්ගයේ මාර්ගයේ විදිහට ගන්නවා මාර්ගයේ අමාර්ගයේ විදිහට ගන්නවා ඉතින් ඒක නෑ හැමදාම බල්ලවලි ගියල්ලන්න කරකිනවා වගේ වටේ කරකන ඒකල කියනවා ඉතින් මම නරක දෙයක් නෙවෙයි නේ කිරුවේ මේ නෑ ඉන්න උදව් කරන්න නේ ගිහිල්ලා තියෙන්නේ මම මේ අනුන්ට උදව් කරන්න ගිහිල්ලා තියෙන්නේ මම මේ නිඳනවන්නේ කටයුතු කළා තියෙන්නේ මම මේ දෙදෙනෙවිට කටයුතු කළා තියෙන්නේ මම ඉතින් සාධාරණ විදිහට ලාභ සත්කාර හොයන්නේ කටයුතු කරලා තියෙන කියලා තමන්ම ඒ අර කැත සංස්කාර උදේට පේස්ට් එකේ දාලා බැදලා මේ මේ පැටි මේ කට්ලට් කියලා හදාගෙන කියන්නේ. ඒකල බලනවා. ඉතින් කවුරු වෙවිලා කිව්වොත් මනසෝක ඇතුලේ තියෙන කුණක් කියලා නෑ නෑ ඉතින් වටේ පොත්ත ලස්සනයි. මොන්ට ඒක දෙලේ දාලා හදලා තියෙනවනේ. ඉතින් බුදු කෙනෙක් ඇවිල්ලා මේක පෙන්වන්නේ නැත්තම් අපේ අම්මලා තාත්තලා අපිට පෙන්නයි. පෙන්වන්න උන්දල දැනගෙන තියෙන්න eBay. අපිට ගන්න ගුරුෙක් අපිට පෙන්නයි. පෙන්වන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ ලාභ සත්කාර සංයුක්ත වෙනවනම් හොඳයි. අනුන්ටව කරනවා හොඳයි. හැබැයි තමන්ගේ දෙට්ට වර්ගාතය ඕනේ ලෝකෙට ප්‍රකාශය උදව් කරගෙන හිටපන්. බැනුන් ආන ජීවිතයක් හොඳයි. කියන සදාකාර සම්පන්න 100%ක්ම සිල් රැගෙන ඉන්න කල්පනා කරනවා. අත්ති කිලම තනියකට වැටලා. ඒතර මේ ලෝකයේ තියෙන මධ්‍යස්ථ தත්ත්වේ තේරුම් ගන්න. එයා හිතනවා නෑ මේ කට්ටිය සෞත්තු නිසා මට සිල් රැක ගන්න බැරි. මේක ඒකල මම සිල් රකින්නවා අනික කට්ටිය හොඳ නෑ කියලා නානා ප්‍රමේ යන නරිවන්දන් ටික හොඳට තේරෙනවා. මේ සුකම විතක් ඇවිල්ලා අපිට කරදර කරන හැටි බලන්න. ඒක විතර ජීවිතයේ సౌందర్యාත්මක පැත්තක් නැත්නම් දුක මේ තරම් දුක වුණත් මේක අවබෝධ කිරීම තරම් සැපක් නෑ කියලා බුදුහාමුදුර සඳහන් කරනවා. ඒක කරන්න මේ සමාජ දාර්ශනික තුනම තියෙනවා. තිබිලා අසත්පුරුෂ සමාධිය සහ සත්පුරුෂ සමාධිය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මේ සංස්කාර නැත්නම් චේතනා අයින් කරාට පස්සේ ඇති తত্ত্বය මේකෙත් තියෙනවා සන්තෝපනීතෝ කියලා. ඒ වගේම සර්වචන්දසිකෝයේ ගිරිමානන්ද සූත්‍රෙම තියෙනවා ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංඛාර සමතෝ යම් වෙලාවක සියලු සංස්කාර සමතේටපත් වෙනවා නම් ඒ සාන්තයේ ප්‍රණීතය සියලු සංස්කාරයන්ගේ සමතය සංස්කාර සමතය කියලා කියන්නේ වෙන දෙයකට ඉඳලා බලන්නේ අපි සාමාන්‍ය වචනෙන් කියනවා ඒ එන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා කිසිම දෙයක් සංස්කරණය ප්‍රතිසංස්කරණය කරන්න යන්නත් එපා මේක අපේ වචනෙන් කියනවා නම් සාමාන්‍ය අපේ එදිනදා වචන වලින් කිසි දෙයකට චෝදනා කරන්නත් එපා කිසිම අයිතිවාසිකමක් ඉල්ලන්නත් එපා එන මොනම දෙයකටත් ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් මොනම අයිතිවාසිකමක්වත් ඉල්ලන්නේ නැතුව තමයි ජීවත් වෙනවා. ඒකට කියනවා අපන්නක ප්‍රතිපදා. ඒකට කියනවා අවිරුද්ධ ප්‍රතිපදා. ඒකට කියනවා අරණ ප්‍රතිපදා. ඒකට කියනවා සාමීචිපන්න ප්‍රතිපදා කියලා. සංඝයාර කියන්නේ සාමීචිපටපන්නෝ භගවතෝ ශා วก සංඝෝ කියන්නේ සංඝයා දෙන ඕනේ මල දානයක් කාලා ඉන්නවා. මේ දෙන බතර මේ ලුණු මදි මිරිස් මදි උම්මලකට ටිකක් දාලා දීපන් ඒ සංගගතියක් නෙවෙයි. චෝදනාවකුත් නැහැ. හිත ගිහිල්ලා මට මේක දීපන් කියලා ඉල්ලීමකුත් නැහැ. මේව තමයි සංඝසෝබන ගති. ඒක කරන්න පුළුවන් කාලේ තමයි සාසනයක් තියෙනවා කියලා කියන කාලේ. ඉතින් අපි ඒකෙදී අපි අරක දියව මේක දියව කියලා අතපය ඉල්ලගෙන සංඝයා පෙළපාලි යනවා දකින්නකොට මොකද හිතෙන්නේ? ලොකු සාන්තිකා ෆයිල් එකක් තියුණා අපවත් වුණාට පස්සේ මම දැක්කේ. ඔය පඬිතුත්තු මහත්තයා හැමදාම පත්‍ර කැල්ලක් කපලා එවනවා. අපිට අරක දියව මේක දියව කියලා පෙළපාලි යන සංඝයාල ස්වාමීන් වහන්සේ මේ සංඝයාද කියලා හලවල තියෙනවා මේ සංඝයාද ඒගොල්ලෝ තමයි පාර්ලිමේන්තුවට ගිහිල්ලා දායකයෝ උඩු බඩට උඩු බඩට දාන තියෙනවා පාර්ලිමේන්තුවේ යටි බඩට පහර කරනවා ඉල්ලගෙන කන පරිප්පු මේකම යෝගාවචරයට ඒ විදිහටම බලපාන යෝගාවචරය කොයිම වෙලාවක හෝ පැමිණිච්ච දෙයට විරුද්ධ වුණා නම් එතන මට අර දේ ඕනයි කියලා ඉල්ලුවා නම් ගේමට කැතයි. එච්චරයි කියන්නේ. ගේමට කැතයි. රබින්ද්‍රනාත් tagore කියනවා මිරි වැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමි දෙපා නොබැති ඔබ දකින්න තුරා කුංකුම අංජන ඉල්ලා ඇඬුවෙමි දෙයස් නොබැති ඔබ දකින්න තුරා අපි මොනවද මේ ඉල්ලන්නේ ගිහිල්ලා බලන්න අංග විකල වාට්ටුවකට ගිහිල්ලා බලන්න පිළිකා වාට්ටුවකට ගිහිල්ලා බලන්න ලෙඩ වෙච්ච තැනක මේ අපි ඉල්ලන දේවල් දෝනේ කරන්නේ මිනිසුන්ට කියලා. මේ මිනිසුන් උනකට කියන්නේ manussකම. අපිට ඒක හම් වුණාට පස්සේ අපිට මතක නැහැ. අපි අරයට වැඩිය ලොකු එක ඉල්ලනවා පොඩි එක ඉල්ලනවා සීමාවක්ම නැහැ. ඒ නිසා කවදා හරි බස්සලා අඩු කරලා මේ චේතනා පිළිබඳ කතාවේදී ඒතන් සන්තං හේතප්පණිතයි යද්දන් සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ කිසිම ප්‍රාර්ථනාවක් නැහැ. එල්ලයක් නැහැ ජීවිතේ. ඊගාවට එන දේ තීන්දුව කරයි. තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ. මේ නිවනේ නිවීම දේශනා 33 ආණ්ඩ. ඒකේදී ඒ සංස හැමදාම මේකෙන් පටන් ගන්නවා. ඒතන් සන්තං ඒතම් පණීතයි යද්දන් සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිසග්ගෝ තන්නක්කෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. එහෙම නැත්නම් ආනන්ද සප්පයි සූත්‍රයේ සර්වචන්සේ සඳහන් කරනවා යම් වෙලාවක අරමුණ නැත්නම් ඉඳලා ඒක පාට සද්දයක් කියලා නැත්නම් ඒක පුරාම කූඹිදුවනවා කියලා අපි අවදි වෙන අවස්ථාවක් ਸਰවඥාන්සේ මාවල පෙන්නනවා. භාවනා කරගෙන යනකොට උඹේ අරමුණ නැහැ. ඉඳපු ගමන් ගැස්සෙලාම අරමුණකට එනවා. අරමුණ ආපුවට පස්සේ තමයි උඹ දැනගන්නේ මෙතෙක් වෙලා අරමුණ නැහැ කියලා. මොකද අරමුණ නැති බව සාපේක්ෂ දෙයක්. අරමුණට ආවට පස්සේ තේරෙනවා මම මෙතෙක් හිටපෙව මතක නැහැ. තිබිලා නැහැ කියලා. එතකොට කියනවා බුදුරජාණන්සේ එහෙනම් මෙහෙම මතුරුපන් මොකද්ද? ඒතන් සත්තන් ඒතප්පයිද යද්දම් උපේක්ඛා. දැන් මං ඉන්නේ අවිසිච්ච තැනක. ඔච්චරලා හිටියේ දන්නේ නැති තැනක. ඒකේ නෑ අවිසිලි, ඒකේ නෑ චේතනා. ඒකේ නෑ මේ ආතතිය. ඒකේ නෑ අසහනෙ. අනේ ඒක හොඳයි. දැන් මේ ඇවිල්ලා ඉන්න තැන වැඩි ඒක හොඳ නමුත් ඒකට යන්න බෑනේ. ඒක අහම්බේ යනවා වගේනේ තියෙන්නේ. ඉතින් ඒතන් සන්තන් ඒතන් පණිදායි යද්දන් උපේක්ඛා කියලා ඒ තිබිච්ච තැනට මට තෑම යන්න ඕන කියලා කියන්නේ විඥානීය විහිං සීදීනස ගැනීමක් නෙයි. විඥානීය විහිං ප්‍රාර්ථනා නැති කිරීමක් නෙයි. යම් තැනක අපි ළඟ ප්‍රාර්ථනාවක් නැද්ද යම් තැනක අපි ළඟ පණිජයක් නැද්ද ඒක සීදීනස ගැනීමක් තමයි ආධ්‍යාත්මික සීදීනස ගැනීම. ඒක සකිනවා සියලු සංස්කාර සමතය ආධ්‍යාත්මික සීවිදි නස ගැනීමක් කියලා. ඒ නිසා කෙනෙකුට කියන්න බෑ භාවනා කරපක් කියලා. භාවනා කරන්න හදනකොට තමන්ගේ චේතනා කරන ප්‍රාර්ථනා කරන හැමදේම ආහාර නොදී පෝර නොදී තුනී කරන තුනී කරන තුනී කරන යනවා. ඒ කලාවට තමයි කියන්නේ නිබ්බාන ගාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කිය. හතරවෙනි ආර්ය සත්‍ය කියන්නේ මේ ගෙවන් කිරීම ප්‍රතිපදාවක් කරගත්තට පස්සේ එයා මේ අඩුම තරමේ චේතනාවක්වත් නොකරනද නැත්නම් අපි ළඟ තියෙන මේ ඝන බහල චේතනා නැත්නම් සංස්කාර කාය සංස්කාර ගෙවන් කළා වචී සංස්කාර ගෙවන් කළා. ඊතුරු චිත්ත සංකාරත් ගෙවන් කරගෙන යනකොට එයා පාරකට වැටෙනවා මෙතෙක් කල කියලා රස කරන එක රස කරන කියන්නේ සංස්කරණය කරනවා කියන එක. දැන් තියෙන්නේ අස්කරණ එක. අස්කරණ අස්කරණ යනකොට ඔය කියන ආධ්‍යාත්මික සීලිනසාව වෙන්නේ ඉස්සර වෙලා නිවන හම්බ වෙනවා. මූල ධර්මාවල් බැලුවොත් නම් අස්කරණ අස්කරණ කියොත් ආධ්‍යාත්මික සීලිනසා ගැනීමකට තමයි යන්නේ. ඒක තමයි මේ උච්ඡේදවාදීව බණින්නේ බුදුහාමුදුරන්. ඔබ වහන්සේ මේ රසයක් අඳුරන්නේ නැහැ. ඔබ වහන්සේ කිසිම දෙයක පැවැත්මක් ගැන හිතන්නේ නැහැ. ඔබ වහන්සේ අක්‍රීයවාදී වශයෙන් නාස්තිකවාදී කියලා. උන්වහන්සේ කියන ඔබ කවදා හෝ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියන එක මේ ගෙවම් කරන දේ කියලා දැනගත්තට පස්සේ අයං සමාධි පනීතෝ සන්තෝ බේනව තැනකට සමාධියකට ශාන්තයි ප්‍රණීතයි. පටිපස්සද්දි ලද්දෝ tempat වීමෙන් ලබන. තතමලා නෙවෙයි. මෙනෙහි කරලා නෙවෙයි. අරමුණු අයින් කරලා නෙවෙයි. අරමුණත් එක්ක ගැටිලත් නෙවෙයි. පතලත් නෙවෙයි. පටිපස්සද්දි ලද්දෝ. ඒ කියන්නේ සීතල භාවේ. පටිපස්සද්දි ලද්දෝ. ඒකෝදි භාවගතෝ. තමන්ගේ හිත එකම දෙයයි තියෙන මේ සියල්ලම ගෙවම් කරන එක විතරයි. එහෙම නැත්නම් හට ගන්න පැත්ත බලන්නේ ගෙවම් කරන පැත්ත පැත්ත විතරයි බලන්නේ. එහෙම නැත්නම් Nirodhe පැත්ත විතරයි බලන්නේ. දැන් සංස්කාර නොවේවා කියලා ප්‍රත්‍යන්ත දෙයක් නැහැ. කරලා කරලා කරලා කරලා පුරුදු වෙලා සංඛාරයන් බඳ උපේක්ෂා වෙලා වෙලා වෙලා සංස්කාරයක් නටාගෙන උමරි පාගෙන මුකුළු පාගෙන එනකොටම දන්නවා මෙයා එන්නේ කේල් ගහ ගන්න මේ ඉන්නේ පොල් ගහ ගන්න කියලා. ආන්න ඒක දැනගන්නකොට තේරෙනවා මේ සංස්කාර වලට කිසිම දැපඩ දමා ගැනීමක් කරන්න බෑ එනකොටම දන්නවනේ. හැබැයි පහු වෙච්ච ගමන් නොදැන පහු වුණොත් සංස්කාර අපිව වගලා ගන්න. ඒක නිසා එන්නකොටම කුමරි පපා මුකුළු පපා එනකොටම දැනගන්න මම නිකමට මේ මේ එන්නේ මේ වන් චපල ගතිය දිහා දැක්කට නොදැක්කා වගේ බලාන හිටියොත් ඇහුනට නැහුනා වගේ බලාන හිටියොත් ඒකට කියනවා ගෙහි මියා ගේ මැද අවදියෙන් කියලා උදාහරණයක් දෙනවා දැන් මේ ගෙදර මම අයිතිකාරයා නම් මම මේ ඔක්කොම පේන තැනවල වාඩි වෙලා ඉන්නවා ඉතින් පාරේ යන මිනිස්සු වනිබඩු පාරේ කෑ ගහනවා එන්න මෙන්න මේක විකුණනවා ගන්න මේ මිනිස්සු බලන්නේ නැහැ. එහෙම නැත්නම් තව කෙනෙක් අසල් වෙච්ච කියලා දොරට තට්ටු කරනවා ඒත් බලන්නේ නැහැ. දොර කඩාන උඩ කඩාන හොරෙක් එන්න හදනවා ඒත් බලන්නේ නැහැ. එමන්සයාගේ හිමියාගේ මැද ඉන්නවනම් හොරෙක් වුණත් බය වෙනවලු මචං මෙතෙන් වෙලා ඉන්නේ මම එන බව සද්දෙත් ඇහිදි ඉන්නේ මලගා ආයුධයක්වත් ඇති කියලා. එහෙම නැත්නම් හොරා කරන්නේ අර දොට තට්ටු කරලා මම කලබුණොත් එතෙන් ගියාට පස්සේ මේ දොරෙන් තව කෙනෙක් ඇවිල්ලා පයින්නවා ඇතුළට. එචා ගෙහිමියා ගේ මැද අවදියෙන් ඉන්නවා කියලා කියන්නේ සංස්කාර නටාගෙන එනවා ඒ පැත්තේ. චේතනත් වෙනවා ඔක්කොමත් වෙනවා. දිහා දැක්කට ආසනෙන් නැගිටින්නේ නැහැ. ගෙහිමියා ගේ මැද අවදියෙන් ඉන්නවා. ඒකට අර නටාගෙන ඔක්කොමලා දන්නවා. මචං කුප්පෙක් නම් කිපෙන කෙනෙක් නම් එන සංඥාවට දුවනවා. දුවපු ගමන් මේ පැත්තෙන් ගහන්න පුළුවන්. කිසිම අවධියක් නැහැ. ඒක නිකන් විසබෝර සර්පයට තට්ටු කරපුවම ඇකිලෙන්නේ. වරෙන් ළඟට ආවොත් දෙන්නම් කියලා ආන්නේ වගේ මේ Tamange gedara නැත්නම් මේ කයි හිත තැම්පත් කරලා එහෙන් වේදනාවක් වෙනවා මෙහෙන් සද්දයක් වෙනවා මෙහෙන් හිතවිල්ලක් වෙනවා මෙහෙන් ආනපන ඇවිල්ලා යනවා මෙහෙන් ඔක්කොම දිහා බලලා දැක්කේ නැතු වගේ හිටියොත් ওই කිසිම දෙයකට පහර දෙන්න බෑ ඕන කෙනෙකුට පහර දෙන්න පුළුවන් වෙන්නේ අපි කුපිත වුණොත් විතරයි ඒක කියනවා කුප්ප ගතිය කියලා. කුප්පාමේ චේතෝ විමුක්ති කියලා බුදුජානනාථේ දේශනා කරන්නේ. එහෙම සමාධියක් තියෙනවා. ඒ සමාධිය අර මෙතෙක් කියලා වගේ ප්‍රයත්නයෙන් ඇති කරන සමාධියක් නෙවෙයි. එයා ඒ පළවෙනි සමාධිය ලබා ගන්නවා නිර්ාමිසාමිත නැත්තම් මෙලෝ එලෝ සැපදෙන සමාධිය. ඊට පස්සේ නිර්ාමිෂ වූ ආර්ය සමාධිය ලබා ගන්න. ඒකෙත් තියෙන අසත්පුරුෂ ගතිය අයින් කරලා සමාධියේ සමාධියේ වැඩ නැත්නම් ඕටෝ පයිලට් එකෙන් දාලා යන්න අරිනවා මොනවත් බලන්නේ නැහැ. අදාහ ගන්නවා මේ සමාධිය ඒකාන්තයෙන් මගේ හිතසුව සලසනවා. මේ මේ සතිය ඒකාන්තයෙන් මගේ හිතසුව සලසනවා. හිතුවොත් හිතන දේ මේට වැඩිය බාල මට්ටමේ. Second hand. වෙනදේ ඔරිජිනල්. ඒක තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. අන්නේ ක්ෂණ සම්පත්තිය ඉද දෙන්න කොච්චරක් සද්ධාව තියෙන්න ඕනද කියලා හිතන්න. දැන් මට මම පත්පව් කරන්නේ, දස අකුසල් කරන්නේ, කායික ක්‍රියා නැහැ, වාචික ක්‍රියා නැහැ, සතිය තියෙනවා. ශ්‍රද්ධාව තියෙනවා, සීලය තියෙනවා වෙන්න මගුලක් වෙච්චායි. ආයතව මොනවද කාටද පෙරක දොරකම් කහන්න අහන්නේ. මොකාවත් කියනවා ඔබ කියපන් මට වුණා කියලා නිකන්. අමාරිසයියවල්. මට වුණා. මොනවද කියපුවා කියලා මට වුණා ඉවරයි. මොනවා දැකලා උලිලි පාණ්ඩ ආවත් නිකන් පිස්සෙක් බලාගෙන වගේ කටත් අරගෙන බලාගෙන කවුරක්වත් දෙන්නේ නැහැ නටවන්න. අපි මේ ප්‍රතික්‍රියා කරන්න ගියොත් තමයි අහුවෙන්නේ. ඒ නිසා ඒ සමාධියට සමාධි කියන නම සමාඩ ගැලපෙන්නේ නැහැ. ආනන්තරික සමාධි කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. ඔය රතන සූත්‍රයේ සඳහන් කරන මේ සමාධියක් තියෙනවා මමයා නටන තාක්කල්. මමයා භාවනා කරන තාක්කල්. අරවුණු පේන තාක්කල් මේ සමාධියට එන්න බෑ. හැබැයි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා නටලා තමයි. අරමුණ දැපෙන දමාගෙන තමයි. හැබැයි අරමුණ ගෙවන් කිරීම හරහා ක්ෂය කිරීම හරහා වැය කිරීම ආබාල හරහා මේ ලබන දේ යෝගාචරයේ අවසාන තරඟයේ තියෙන්නේ මේ සංස්කාරත් එක්ක සංස්කාර වලත් වචී මනෝ චිත්ත සංස්කාරත් එක්ක එයා නානා රුදු වේසම වාගෙන මග අවුරන්න එනකොට අඳුන ගන්න ඕනේ මේ පුතා කියලා අඳුන ගන්න හදන්නේ හොරේ ඒක අඳුන ගන්න පුළුවන් තරම් ඉවසීමක් තියෙනවා නම් ඒ වගේම සංස්කාර නටාගෙන එනකොට එන්නකොටම තීරුම් ගන්න පුළුවන් නම් කෙල් ගහ ගන්න දෙයක් නැහැ පොල් ගහ ගන්න දෙයක් නැහැ කියලා එයාට පුද්ගලික හමුදාවක් අවශ්‍ය කරන්නේත් නැහැ ඌණියම් බදින්නෙත් නැහැ දෙයියන්ට මොනක් කරන්න පුළුවන්කමකුත් නැහැ මායයට පේන්නෙත් නැතු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එනිසා ඉන්න තැන මායයට පේන්නෙත් නැතු වෙනවා. එහෙම දෙයක් හුස්ම දෙකක් මතර හැම වෙලාවෙම තියෙනවා. හිතවිලි දෙකක් මත හැම වෙලාවෙම තියෙනවා. ශබ්ද දෙකක් මත හැම වෙලාවෙම තියෙනවා. අපි එතෙන් යනකොට පාළු ගතිය නිසා කම්මැලි ගතිය කියලා මොනවත් නැහැ කියලා something is better than nothing කියලා ඉතින් මොනවාරි හොයනවා. හොයන්න ගිය ගමන් අර තණ්හාව නිසා යටිපහුවෙන එක අල්ලන එක තමයි අමුතුම චීන කන්නාඩියක් දැලා බලන්න ඕනේ. ඕනේ නාටකමක් නටපන් මම බලාගෙන ඉන්නවා ඇස් නැති කෙනෙක් වගේ. බලන්නේ මොකටවත් නෙවෙයි. මේ ඉදිරිපත් වෙන හැටි බලන්න නෙවෙයි. ඉවර කරලා යන හැටි බලන්නකෝ. යන හැටි බැලුවොත් එimhe koi අරමුණේ පස්ස පැත්ත සමානයි. ඉස්සරහ පැත්තේ තමයි ඔක්කොම ආලවට්ටම් මෑවිලි ඔක්කොම තියෙන්නේ. ඒ නිසා මේ බලන බැල්මට හරි බයයි සත්‍යය. යථාර්ථයේ දිහා බලනකොට පුදුම බයක් තියෙනවා. මුළු ලෝකෙම හදලා තියෙන එක වහංගලා මේ මූණත් ආඩුව වෙන්නට හදන ක්‍රමය. ඒ නිසා නටන්න කියන්නේ නටලා යන හැටි බලන්න ගියාම සන්තෝපනීතෝ පටිපස්සදිලද්ද යාට තියෙන්නේ ගෙහිමේ අගෙහිම දවදියෙන් ඉන්න උඹ ඕන කෙනෙක් නටාගෙන වරෙල්ලා නටාගෙන අවිල්ලා යන හැටි බලන ඉන්න පැත්තට යන්න පටන් අරගත්තොත් ඒකට කියනවා නිරෝධානුපස්සන. දැන් මේ ගිරිබනන්ද සූත්‍රයේ ਸਰවචනසේ පෙන්නන්නේ නිරෝධ සංඥා පහාන සංඥා පෙන්නකොට මේ සංස්කාර වලට යොමු කරවලා කාය සංස්කාර වචී සංස්කාරත් නෙවෙයි චිත්ත සංස්කාර වලට යොමු කරවලා ඒ ආර්යගේ තීච්ඡ පරිචය හික්මීම දැපෙන ළමා ගැනීම අල්ලගෙන මේ සංස්කාර වල ඉන හැටි බලන්න පටන් අරගත්තොත් අවිද්‍යාවේ පෙකණිවැලටම අත තිබ්බා. අවිද්‍යා පත්‍ය සංඛාර. යම් වෙලාවක මේක පන්න ගත්තට පස්සේ අපි කොච්චර කාය දුස්චර්යෙන් බැරි කියලා හිටියා. වචී දුස්චර්යෙන් බැලලා හිටියා සංඛාර ගමනේ අනධිකටම. අර විඥාන ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා. යම් වෙලාවක සංස්කාර නැති වුණා නම් යේච යංච නොච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භන මේතං හොති විඥානසති ඒ වෙලාවට චේතන නැහැ ප්‍රකල්පනායින්ට පටන් ගන්න. ඒ චේතනාවේ මල්ලි වගේ. ඒකවල නිකාං හිතවිලි එනවා නිකාං ගොඩ පෙරක දුරුකම් එනවා. හැබැයිට Taman තේරුම් ගන්න ඕනේ මේ ඒ චේතන නතර කරන්න බෑ. චේතන නෙමෙයි හිතවිලි ප්‍රකල්පනා. මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මෙ නෙමෙයි. මොකද මේ එකම ප්‍රකල්පනාවක්වත් හිතලා කරනව නෙවෙයි. මේක දිහා බලාගෙන ඒක අයිතිවාසිකම් නොකීම නැත්නම් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කිව්වහම තේරෙයි සංසාරෙ මෙතෙක් ආපු එකම ප්‍රකල්පනාවට යන්න දීලා නැහැ අල්ලගෙන වද විඳලා තියෙනවා. කවදාකවත් දෙයකින් සූතියක් දීලත් නැහැ. පශ්චාත්තාවෙන් කවදා සුගතියක් දීලා නැහැ. ඔබ සීලය අදිෂ්ඨාන කරගනින් සද්ධාව අදිෂ්ඨාන කරගනින් සත්‍ය අදිෂ්ඨාන කරගන්න ඕගොල්ලෝ ඇවිල්ලා යන්න ආරිනවා. ඒ එකකටවත් ඇවිල්ලා බලපාන්න බෑ. එතකොට ඉතුරුනේ අනුසේ විතරයි. අනුසේ තියෙන වැරද්ද තමයි හැම නරකක්ම හොඳ විදිහට පෙනී හිටියෝ. හැම හොරෙක්ම පුතෙක් වගේ අඳුර ගන්න හදනවා. අඳුර ගන්න හැම එකක්ම Tamanට කිතර බෝම්බයක් තියලා පැනලා ගියා වගේ, ගේ කඩාගෙන ගියා වගේ එනවා. ඒ නිසා මේ අනුසේ තියෙන්නේ වංචක බව. චාටු කතා, ෂට බව. ඒ නිසා පුළුවන් තරම් බලන්න අහිංසක වෙන්න. ඒක එච්චරම කලාවක් ඉගෙන ගන්න ඕන දෙයක් නෙවෙයි අවුරුදු 5ට ඉස්සලා වෙයිටි එතන තමයි. එනිසා අපි දැන් කියනවා බෑ බෑ අහිංසක වෙන්න බෑ ලෝකේ චපලයි ලෝකේ කට්ටයි ලෝකේ මට කරන්න බෑ කියලා ඒකට ඉගෙන ගන්න බුදු කෙනෙක් ඕනේ හිතා ගන්නවා නම් මට වෙන්න තියෙන අහිංසක වෙන එක මට වෙන්න තියෙන නියතමානී වෙන එක මොකටද බුදුන්ට සාපේක්ෂව බුද්ධ රත්නයට සාපේක්ෂව ධර්ම රත්නයට සාපේක්ෂව සංඝ රත්නයට සාපේක්ෂව එනිසා අපේ ෂට ඥාන කපටකම් කාට හරි ගියත් බුදුහමර ඉස්සරහ හරියන්නේ නැහැ. ඒ නිසා බුදුන්ගේ නාමයෙන් ඒ ෂට කපට ගති නැති කරන්න නම් එහෙම චරිතත් එක්ක ඇසුරු කරන්න ඕනේ. ධර්මයේ කියවනකොටත් ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. භාවනා විදිහට අහිංසක වෙන්න වෙන්න බලන්න ආසාහනේ නැති වෙන හැටි. ආතතිය නැති වෙන හැටි. ස්මාර්ට් වෙන්න වෙන්න, අයියා වෙන්න වෙන්න, අක්කා වෙන්න වෙන්න, පැයියා වෙන්න වෙන්න, මුදුන වෙන්න වෙන්න කක්ක ගොඩයි. ඌ ඉන්නේ මුදුන වෙන්නේ කක්ක ගොඩක තමයි. ඊට වැඩි හොඳ බැලලා නිකන් ඉන්න එක. ඒක නිසා සංස්කාර පිළිබඳ ඉගෙන ගන්න ගියාම තේරෙනවා. සංස්කාර සියල්ලම නැති කරන්න ඕනේ නිවන් දකින්න. මේ මේ ගන්න හදන පාඩමේ තියෙන්නේ ගෙවන් වෙන තැන බලන එකයි. ඒකට අදිෂ්ඨාන පිටව ගන්න එකයි. ඒකල ඒ අදිෂ්ඨානෙත් ඒකෙම නැති වෙන්නයි. ආනෙතින් කියන පස්සේ ඔය කියන සාන්ත ප්‍රණීත භාවයේ තියෙන එක සර්වචනාන්තේ ආනාපාන සති ආනිසංස වලට පෙන්ලා තිනවා සන්තෝචේව පනීතෝච uppannuppanne පාපකේ අකුසලේ ධම්මේ නාදි වාදේති පජහති විනෝදේති උන්ටටම ආනාපාන දිගේ බැස්සොත් ඔය සාන්ත ප්‍රණීත භාවයේ තියෙනවා ඔකට පලිප්පේ දාන්න යන්න එපා ඕකට අනම්මනම් දාන්න යන්න එපා. ඊගාට මම මොකද්ද කරන්නේ ආන්න යන්න එපා. ඔක්කොම වංචනික ධර්ම වශයෙන් තියාගෙන මේක දිහා බලාන ඉන්න පටන් අරගත්තොත් අර උපේපු දේ පච්චත්තං ජීව ඥානං උපජ්ජති ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තමන්න තේරෙනවා මේකට අභියෝග නොකර හිටියොත් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. නැත්තම් ඇවිල්ලා ගෙට වැදුනත් තමන්ට ආනිසංස නොලැබී යනවා. ඒ භාවනා නොකර නිසා නෙවෙයි. දෘෂ්ටි වැරදි. එහෙම නැත්තම් සංකල්පනා වැරදි. ඒක නිසා ඒ දෘෂ්ටිය සහ සංකල්පන සකස් කිරීම මෙලදී තාමත් වැදගත් වෙනවා. ඒකට තමයි ඔය ඥාන සමාධි පෙන්නගෙන සාරිපුත්‍ර සාංශය අපි යොමු කරන්නේ. අමාරු බවත් ඒ වගේම ගැඹුරු බවත් මම පිළිගන්නවා. නමුත් මම හිතනවා මෙතෙක් මේ සාර්ථකව කරගෙන ගිය තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ මේ කඩයිමත් පැන ගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන ඉන්නස කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තමයි අපි පුරුදු පරිදි එත්තවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ තත්න දේශනා නිමාවත් පුණ්‍යානුමෝදනාවත් මුචා ශීසෙන් පිං හදා බෙදා ගැනීමත් කරමු. එත්තවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු පිට්ඨාවතා ච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චම්මේයි සම්බතං පුඤ්ඤ සම්පදං සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාතට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මයිත්‍තිකා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපාන පත්‍තියා සාදු සාදු සාදු සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සෝපත්ත්‍වා සෝපත්ත්‍වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti තග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු